අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ දවසේ ධර්ම දේශනාව සඳහා සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා පහතබ්බා සත්ත අනුසයාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ පාඩම් පන්තිකට සම්බන්ධ වෙලා වගේ උන්වහන්සේ අපට ਸਰුවචන් වහන්සේගේ උද්ෘතයක් ගෙන හැර පාමින් මේ වාගේ ශාසනයේදී ගත කරන කෙනෙක් ප්‍රහාණය කළ යුතු ධර්ම උගන්වන වෙලාව. ඉතින් අපට පුළුවන් ඒ ප්‍රහාණය කළ යුතු ධර්ම සුත්තමේ වශයෙන් අහලා මේක අපිට ප්‍රෝජනයක් තියනවාද? එහෙම නැත්නම් ඒකේ ආදි කල්යාණයක් ඇහෙනකොටම මුලදිම තියෙන එකේ මංගල භාවයක්, කල්යාණ භාවයක් තියෙනවා කියලා පරීක්ෂා කරන්න පුළුවන්. මොකද අපිට සාමාන්‍යයෙන් අනෙකුත් සාරවත්‍ය දේශීය ධර්ම හිතේ මතකේ තියෙන නිසා. ඒත් ඒක ගලපලා බලනකොට ඒකේ ආදි කල්යාණේ තේරෙනවා. ඊට පස්සේ ඒක ගැන කල්පනා කරලා බලනකොට මේක චින්තාමේ වශයෙන් එහෙම නැත්නම් ණය විපස්සනා වශයෙන් නැත්නම් අනුමාන ඥාන වශයෙන් කල්පනා කරලා බලනකොට කාට හරි හිතුනොත් එහෙම මේක සුත්තමේ වශයෙන් අඳුරගෙන මදි මේකට අපි යෙදිලා බලන්න ඕනේ කරලා බලන්න ඕනේ කියලා අපි ඒකට කියනවා කුසල ඡන්දේ කියලා. ශ්‍රද්ධාව. සුත්තමේ වශයෙන් අහනකොට ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාව ක්‍රියාවත් වෙනකොට අපි ඒකට කියනවා කුසල ඡන්දේ කියලා. ඉතින් ඒක එන්නේ අර චින්තාමේ මට්ටමේ එහෙම නැත්නම් ණය විපස්සනා ක්‍රමයේ දැම්මට පස්සේ ඒ සුත්තමේ වශයෙන් අහන හැම දිනාට මේක තේරෙන්නෙත් නැහැ. තේරිච්ච හැම දිනාටම කරබැලීමේ ආසාව පහළ වෙන්නෙත් නැහැ. ඒක නිසා සුත්තමේ විශාල පිරිසකට දුන්නාම සුළු පිරිසක් ඒක ක්‍රියාවත් කරලා බලන්න හදනවා. එහෙම නැත්නම් පරීක්ෂා කරලා බලන්න හදනවා. කුසල ඡන්දයට දාලා බලනවා. ඉතින් ඊට පස්සේ පිරිසට කියන අපි මේ සුත්තමේ චින්තාමනේ භාවනාමේ ප්‍රඥා කියලා ඊට පස්සේ ආ ඒ විදිහට කටයුතු කරන්න හදනකොට ඒ ආදි කල්යාණ මජ්ජේ කල්යාණමේ පරියෝසాన කල්යාණයක් ලැබෙනවා. මේක අත්දකින්න අත්දකින්න අර ඇහිච්ච දේ තව තවත් සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙනවා. තව තවත් ස්ථාවර වෙනවා. තව තවත් ඒක පිළිබඳව අර තිබුණු කුසල ඡන්දයත් අදිමොක්ක චෛතසිකයක් බවට පත් වෙනවා පෙරදැක්මක් එන්න පටන් ගන්නවා මේ පීවර දෙක තුන නිසා මගේ ජීවිතේ නොතිබිච්ච විදිහට අන්ධකාරය ගමන් කරන එකනේ ටෝච් එකක් කරන් යනවා වගේ මේ පාර පෙර දැක්මක් කියනවා. ඒකට අපි අදිමොක්කේ කියලා තියෙනවා. ඉස්සරහට වෙන්න තියෙන නිවනේ පෙරමග සලකුණු එහෙම නැත්නම් පුබ්බ නිමිත්තක්. එහෙම නැත්නම් අර සූර්යා නගින්න ඉස්සලා අරුණ නගින වගේ තේරෙන පටන් ගන්නවා. මේකේ මේ කියන දේ පොතේ තියෙන එක විතරක් නෙවෙයි, කාරණා කාරණා වැටහිම නෙවෙයි, ඇඟට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියන එක තියෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි ධර්ම දේශනා මාලාවක ඒ සුත මේ වශයෙන් තමාරලාවට ධර්මයෙන් බෙදා දීමකුත් සිද්ධ වෙනවා. ඒ වගේම අසුවිරු ඥාන ඇති ඇත්තන්ට ඒක චින්තාමය වශයෙන් කල්පනා කරලා ගත හැක්කක් තියෙනවද ගත යුත්තක් තියෙනවද කියලා තේරෙනවා. භාවනා කරන කෙනාට සාක්ෂාත් කරන්නකෝ සිද්ධ වෙනවා. අන්න ඒ අනුව බලනකොට මේ දතයුතු කර්ම හතටම දතයුතු ප්‍රහාණය කළ යුතු කර්ම හයෙම හතම සත්ත අනුසයා කියලා සඳහන් කරලා තිනවා අනුසය ධර්ම හතක්. අනුසය කියලා කියන්නේ අපි ඊයේ තේරුම් ගත්ත විදිහට කෙලෙස් වල තියෙන අඩියම මණ්ඩි ටික. උඩම තියෙන කාටත් පේන ටිකට අපි කියනවා වීතික්කම කෙලෙස් කියලා. වීතික්කම භූමි කියලා. ඒක හරියට මේ කතරගම දේවාලට ගියාම අර ඉස්සරහම තියෙන තිරේ වගේ. ඉතින් ඒකට තමයි ඔය පූජා වට්ටි අරීමේ තියන්නේ. නමුත් සමහර විටක පැල 6000ක් 7000ක් 10000ක් විතර පූජාව දුන්නාට පස්සේ පළවෙනි තිරේ ඇරලත් පෙන්වනවා. එතකොට දෙවෙනි තිරේ පේනවා. ඒ වාගේ තමයි පරිවෘත්තහන භූමිය ලේසි ගානකින් හැබැයි පළවෙනි තිරේ අරින්න බෑ සෑහෙන ගානක්. එතනින කපු මහත්තයා හිත සන්තෝෂ වුණොත් තිරේ ඇරලා පෙන්වනවා. ඊට පස්සේ ඊටත් වැඩිය දැන් කපුවට එහෙම ඕනනම් ඒ තිරෙත් ඇරලා ඊගාවෙකට යන්න පුළුවන්. ඇතුළට ගියාම මොකුත් නැහැ වගේ යකඩ කෑල් ටිකක්ලු තියෙන්නේ. හැබැයි පෙනෙකොට නම් තියෙන්නේ බුදුහාම මේ කිට්ටු කරන්න බෑ කතරගම දෙවියෝ රැස්වීද වීද වැඩ ඉන්නා වගේ කියලා තමයි තියෙන්නේ. ඔය අපේ ලොකු අපච්චි ගිහිල්ලා ඒ අර ඇම්බැක්කේ දේවාලේ ගිහිල්ලා ඒ කපුවට හුම්ම ගන්න බැරුව ගියාලු මුන්ද බීලා කෙලින්ම ගියාලු tira හතම අරගෙන ඇතුළට ගිල බැලකොලු පුංචි බණ්ඩේ මේකේ තියෙන යකඩ කෑල් ටිකක් විතරනේ කිවලු යකෝඹ කරපු වැඩේ මමවත් කරලා නැහැ කිවලු පත්තිනියම නෙවෙයි. අතරගම දෙයියොත් නැහැ නිකන් පරණ යකඩ කෑල් ටිකක් තියෙනවා. ওই ටික තමයි ඇතා උඩ තියාන ගෙනියන්නේ. පෙරහැරේ ඉතින් කට්ටිය සාදු සාදු කියනවා. ඉතින් මේ තිර ඇරලා පෙන්නිල්ලක් කරන්නේ. උඩම තියෙන එකට කියන්නේ වීතික්කම භූමිය. වීතික්කම භූමිය පන්නනවා කියන එක ලේසි නෑ. ඒක රුපියල් 5000 6000ක්වත් පන්සු තියන්න ඕනේ. තිබ්බට පස්සේ ඔන්න ඊගාව එක පෙන්නනවා. ඊට පස්සේ ඒක තියන්න ඊටත් වැඩිය කැප කරන්න ඕනේ. ඉතින් අපි මේ පිරිසේ ඉන්නේ. අපි මේ දේවල් වලට කැප කරපු පිරිසක්. නිසා අපි තේරුම් අරගන්න ඕනේ කොයි වෙලාවේද අපි අපේ ආධ්‍යාත්මික ජීවිතේ සාමූහික වශයෙන් හෝ පුද්ගලික වශයෙන් මේ වීතිකම භූමිය පන්නන්නේ කොයි වෙලාවේද කියලා. නැත්නම් මේ වීතිකම කෙලෙස් යටපත් කරන්නේ කොයි වෙලාවේද? යටපත් වුණාද? ඇත්තටම නැත්තම් නිකන් පිටින් සායමක් ගාව විතරද වැඩේ වෙලා නැද්ද කියලා දැනගන්න අපි වීතිකම භූමියේ සංසන්දනය කරන්නේ සීලානුගහිතයත් එක්ක. සීල ශික්ෂාවත් එක්ක. ඉතින් යම් වෙලාවක කාට හරි මේ සතුන් මරමින් ගත කරන ජීවිතයට වැඩිය මමත් සතෙක් මට කාගේ හරි පොළු පාරක් වැදිලා පී පාරක් වැදිලා පාරක් අයින මැරෙන්න වෙනවට වැඩිය <clears throat> මම කැමති නඩුවක් විසඳලා වැඩිකාරය වෙලා නම් මේ එළල මැරුවට කමන්නේ නැහැ. නමුත් එහෙම ආවට ගියාට මැරෙන්න අපි කැමති නැහැනේ. එහෙම කෙරුවොත් එහෙම අපි නඩු දානවනේ. මට මේ මරණ තර්ජනය කරයි කියලා. ඉතින් අපි සත්තුන්ට මරණ තර්ජනය දෙනකොට අපි නඩු අහලා නෙවෙයිනේ දෙන්නේ. සත්තුන්ට ගොළු නිසා ඉඳපු ගමන් අපි උට අං ගන්න ඕන කියලා මරනවා, මස් කන්න ඕන කියලා මරනවා, කැවුත්ත කන්න ඕන කියලා මරනවා. එක එක කෑලි වලට මරනවා. ඉතින් ඒසකොට තේරෙනවා අපිට මැරෙන්න වෙනවා කියලා. ඕක තේරුම් ගත්තනම් කාට හරි ආයේ බුදුහාමුදුර කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ සතුන් මැරීම හොඳ නැහැ. මමත් සතෙක් මම මැරෙන්න කැමති නැහැ. ඒ වගේම මම ඊටම අමාරුවෙන් හම්බ හරි හම්බ කරගත්ත දෙයක් දැහැමින් සෙමින් කවුරු හරි හොරකම් කරනවා කැමති නැත්තම් වස්තු හිමියට වශයෙන් මට යම් දුකක් පැමිණෙනවා. ඒ වගේම තමයි අන්සතු වස්තුවක් ගත්තොත් වස්තු හිමියට බයක් ඇති වෙනවා. ඒ බය අපිට අපිට ක්‍රියාත්මක වෙනවා. එදාට අපිට සංසාර බයක් ඇති වෙනවා. ඉතින් වස්තු හිමියාගේ වස්තුව නොගෙන සිටීමේදී ඒ වස්තු හිමියාට අබේ දෙනවයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මරන්න ඉන්න සතෙකුට මරන්න නැතුව ඇතැරීම අබේදී මේක අපි දන්නවා. ඒ වගේ තමයි හොරකම් කරන්න Tamanට අවස්ථාව තියෙනවා. හොරකම් කරන්නේ නැතුව සීලේ නාමේ අනේ වස්තු හිමියාට මම බයක් නැති කරනවා. අබේයක් දෙනවා කියලා කෙරුවොත් Tamanට යණ යන තැන අබේ ලැබෙනවා. තමන්ට කිසි තැනක බය වෙන්න දෙයක් නැහැ නේද පිටසක් අතට ගියා වගේ විදේශකක් නැහැ විදේශයක් කියලා කන්නේ ගිය ඕන තැනක ගෙදර ගියා වගේ තේරෙනවා. ඒ වගේම අන්සතු කාමවස්තුන් වරදොල තේරුම් ගන්න මිනිස්සයාටත් කාමවස්තු හිමියට බයක් ඇති වෙනවා. මේ ලෝකේ හැරිම දරුණුයි <clears throat> මොන විදිහින්වත් බේරන්න බෑ මොකද කාමීත්‍යචාරය වැඩි කියලා යම් කිසි කෙනෙක් වීතික්කම මට්ටමේ කෙලෙස් අඳුර ගන්නවා කියලා කියන්නේ තමන්ගේ අන්සතු කාමවස්තුන් වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ. එහෙම නැත්නම් මිත්‍යාචාර කරන්නේ. ඒ වෙනුවට ඒ කාමවස්තුන්ට අරසව සලසනවා. එතකොට කාමවස්තු හිමියට අභයක් ලැබෙනවා. ඒ නිසා තමන්ට තමන් කාමවස්තුන්ට අභේ සලසන්න සලසනද තමන්ට අනේ යන තැන අභේ ලැබෙනවා. ඒ වගේම බොරුව කියන්නේ බය දීමක්, කේලම කියන්නේ බය දීමක්, පරිසෝචන හිස්සෝචන බය දීමක් ඒවා දෙන්න පුළුවන්. කටේ තොලේ ගෑවෙන්නේ නැහැ. මට්ටම සීමාවකුත් නැහැ. බුරු කියන්න පුළුවන්. නමුත් ඒකෙන් ඇතිවෙන බය ආපහු ඇවිත් නැවිත් නතර වෙන්නේ නැහැ. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගත්තොත් නෑ ඕන්නේ බුරු කියන්න කේලම් කියන්න හිස් වචන පරිසර ඕනේ කියලා ඔච්චරයි ওই වීතික්කම භූමිය ඉක්මවනවා කියලා කියන්නේ. ඉතින් කවුරු හරි මේක බයට නෙමෙයි කරන්නේ සංතාර බයටත් අපාය බයටත් නෙමෙයි මේ තව කෙනෙක් වගේ තව කෙනෙක් කියලා මාව මරනකොට මං කැමති නැහැ එච්චරයි තව කෙනෙක් මගේ වස්තු ගන්නකොට මං කැමති නැහැ එච්චරයි කව කෙනෙක් කියලා මට අයිති කාම වස්තුව පරිවැරදීද පාවිච්චි කරන දකින්න කැමති නැහැ මම කැමති නැහැ කාගෙන්වත් බොරුවක් අහලා රැවටෙන්න කේලම හිසෝ ඒ නිසා සමාජ ධර්මයක් වශයෙන් හෝ සලකලා තව කෙනෙකුට අබෙහෙදෙන්න දන්නවනම් ඒ ඒ සංස්කෘතියට ඒකට ඒ හැදියාවට ඒ ශිෂ්ටාචාරයට කියන බෞද්ධ සංස්කෘතිය. මනුස්ස ලෝකයේ තියෙන ඉහළම සංස්කෘතික මට්ටම තමයි අන්සත් ආන කෙනෙකුගේ මානසිකත්වයට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. අන් කෙනෙකුට කවදාකවත් බයක් දෙන්නේ නැහැ. දෙන්න වුණොත් වැඳලා කියනවා අනේ ඉතින් කරන්න දෙයක් නැහැ මගේ අතේ මෙහෙම වුණා සමා වෙන්න මම මත්තර කරන්නේ නැහැ කියලා. ඉතින් මේ තමයි අපි යම් කිසි බලන විදියට බලනවා නම් මේ මේ වීතික්කම මට්ටමේ සමාජයේ ආචාර ධර්ම පවතිනවා ඒ සමාජයේ නිවන් දැක්කා වගේ තමයි. අද සමාජයේ ඒ තරමටම මේක නොසලකා හැරලා බලවතා ජයගනි කියන කැලෑ නීතියට අනුව සතුම් මරණක සීමාවක් නැහැ. හොරකම් කරන එකේ සීමාවක් නැහැ. කාමීත්‍යාචාරය කරන එකේ ලොකු නඹුවක් බවට පත් කරලා තියෙනවා. බටහිර වගේ රටක කාමීත්‍යාචාර කියන වචනේ අර්ථකථනය කරන්නත් බෑ. කාමී ජීන්නේ තමන්ගේ වාසිය පිණිස. දෙපැත්ත එකතු වෙලා කාමයේ කරපුවම කාටවත් ඇති කාය මොකද්ද කියලා අහනවා. ඒ නිසා කතා කරන්නවත් බැරිලු ඒ රටවල වල ගිහිල්ලා මේ කාමීත්‍යාචාර කියන වචනේ අර්ථකථනය දෙන්න බෑ. මොකද කාමීත්‍යාචාරය කෙරුවේ නැත්නම් ඒ රටක ඉන්නත් බෑ. බොරුව කේලම විශ්වචන පරිශෝචනය කියන එක ඉහළම රටවල වල ඉහළම නිලධාරීන්ගේ ඉඳලා අපේ තත් මට්ටම දක්වා කිසිම සීමාවක් නැහැ මුළු ජනමාධ්‍යම බොරු කියන්නේ. අද ගෑණි පිරිමි කරන එක විතරයි කරන්න බැරි ජනමාධ්‍යට ඕන තරම් ආණ්ඩු පෙරලනවා. ඕන තරම් දේවල් කරන ඔක්කොම බොරුවෙන් කෙරෙන්නේ. ඉතින් එහෙව් ලෝකේ කවුරු හරි මේ ටික නොකරින්න අදිෂ්ඨාන කරනවා නම් තාමත් බුදුන් ජීවත් වෙනවා. තාමත් ධර්මයේ ජීවත් වෙනවා. තාමත් සංඝයා ජීවත් වෙනවා. ඒ මනුස්සයාට බය නැතුව ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඒක කවුරු හරි හිතනවා නම් මේ ඔක්කොටම කරන්න පුළුවන් වෙයි කියලා. රටක කරන්න පුළුවන්, පවුලක කරන්න පුළුවන්, ගමක කියලා උන්ද ධර්ම ගෞරවය නැතුව කරන කතාවක්. එකයි පණවිඩේ උඹ කරපන්. මම දැන් මෙතන කරනවා ඉච්චරයි. එහෙම කරන දෙන්නෙක් ඉන්නවනම් එහෙම කරන තුන් දෙනෙක් ඉන්නවනම් නොකානෝ බිහරි එතෙන්ටලා ඉන්දී කියලා තියෙනවා. ඒ තරම් වටිනවා මේ වීතික්කම මට්ටමේ කෙලෙස් නතර කරගන්න පුළුවන්. ඒක ආචාර ධර්මයක්. ඒක සමාජ ධර්මයක්. ඒ දේ යම් තැනක තියෙනවා අපි ඒකට සත්පුරුෂ සමාජ කියන්න පුළුවන් දේව සභාව කියන්න පුළුවන් බ්‍රහ්ම සභාව කියන්න පුළුවන් සංඝ සභාව කියන්න පුළුවන් පඬිස සභාව කියන්න පුළුවන් අනේ එහෙම තැනක ඉඳ ලැබුණත් ලොකු සාන්තියක් තියෙනවා ඒ නිසා ඒ සඳහා කවුරුත් කරනකම් බලන්න එපා Tamanට පුළුවන් ප්‍රමාණයෙන් ඔය වීතික්කම කෙලෙස් කායික වාචික වශයෙන් එනොසන්නලකන් නොකර සිටීම වීතික්කම භූමිය. ඉතින් ඒක මේ ආත්මය අපි දැන් කරනවා අඩු ගන්න අපි මේ අටසිල් සමාදන් වෙලා ඉන්නවා අඩුපාඩුකම් ඇති මේ විදියට කරන්න පුළුවන් වෙන්න අවුරුදු 2600 කට ඉස්සර කරපු සාස්ෘණ වංශය තමක් නිසා නම් බුදුරජාණන්සේ කොච්චර කාලයක් මේ සඳහා පෙරම් පුරලා මේ ශාසනය පිහිටවන්න ඇද්ද අපිට මේ විදිහේ හැදියාවක් දෙන්න මේ විදිහේ ශිෂ්ටාචාරයක් දෙන්න මේ විදිහේ උසස් මහත්ම ගතියක් දෙන්න මේ විදිහේ උසස් මෙලෙක් ගතියක් අපිට දෙන්න ඒක නිසා මේක පුංචි කරලා සලකන්න එපා මේක ජන විඥානයේ වශයෙන් බැලුවොත් නිවනමයි. ජන විඥානයේ වශයෙන් ගත්තොත් සමාජය ගත්තොත් නිවනමයි. ඒ නිසා අපේ කොටස කරා. ආයේ කවුරුත් හිරුවේ නැද්ද? ඒක උසස්ද පහද්ද කියන එක නෙවෙයි. කාට හරි උදව් කරන්න. මට දරුවෝ වෙනවා නම් මට ශිෂ්‍යයෝ වෙනවා නම් මට යාළුවෝ වෙනවා නම් මට නෑදෑය වෙනවා නම් ඔච්චර තමයි. ඊට පස්සේ තමයි ඒ පරිඋත්ථාන කෙලස් කියන මේක කාමයෙන් අයින් වුණාට පස්සේ හිතේ නගින මට්ටම නීවරණ පහ. නීවරණ පහට අපි කියනවා පරිඋත්තාන මොකද ඒක නිවන ආවරණය කරන ධර්ම. ඒවට කියනවා අචක්කු කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාණ සංවත්තනිකෝ ආදී වශයෙන් මේ ඇහැ අන්ධ කරනවා. අපි ළඟ ওই ඇස් දෙකක් කියලා තිබුණට නීවරණ තියෙන මිනිස්සයා කදාකත් ඇති දේ ඇති විදියට දකින්නේ දේවල් කියලා දකින්නේ ඛණ්ඩ ඕනවට කබර ගෝයා තල ගෝයා කරගත්ත දේවල් විතරයි. අනිතිව එයාට පේන්නෙත් නැහැ, අදාළත් නැහැ. ඒක නිසා අචක්කු කරනෝ කියලා කියනවා ඇස් සඳ කරනවා අන්ධ කරනෝ ඇස් දෙක නැති කරනවා පඤ්ඤා දුබ්බලී කරනෝ තමන් වාසියට විතරයි කරුණෝ දකින්නේ ඒ ධර්මතම මෝහා කරනවා පඤ්ඤා නිරෝධකෝ මේ ධර්මචන්නාතේ පෙන්වන්න හදන ඒ උතුම් ප්‍රඥාව නිරුද්ධ කළා දානවා අනිබ්බාන සංවත්තනිකෝ නිවනින් එහාට තල්ලු කරනවා ඉතින් අපි හිතමු කවදා හරි කොහොම හරි අර වීතිකම කෙලස් මට්ටම පිටු දැකලා කවුරු හරි Taman ඉන්නේ ඉරියව්වේ ඉන්න ශරීරයේ ස්වභාවය දිහා බලලා හෝ එහෙම නැත්නම් මොකක් හරි ප්‍රත්‍යක්ෂණය කළ හැකි මධ්‍යස්ථ අරමුණක හිත අරමුණේම දිග දිගට පවත්වන්න පුළුවන් නම් ඒට සාපේක්ෂව හිත මේ වීතික්‍රම කෙලෙස් වලින් වීතික්‍රමණයේ වෙච්ච මේ පරිඋත්ථාන කෙලෙස් වලින් අයින් වෙනවා. එතකොට ඒක ටික වේලාවක් යන්න ඕනේ යාට තේරෙන්න මගේ හිත දැන් වීතිකම කෙලස් නෙවෙයි පරිඋත්ථාන කෙලස්ලුමුත් අයින් උනායි කියලා. මොකද ඒක අපිට හුරු නැති දෙයක් නිසා ටික වේලාවක් කරනකොට තේරෙනවා මගේ හිත තිබුණේ වර්තමානයේ මගේ හිත තිබුණේ මේ අසවල් අරමුණේ මගේ හිත තිබුණේ අතීත අනාගතේ නෙවෙයි මගේ හිත තිබුණේ වෙන කෙනෙක් ගැන නෙවෙයි වෙන තැනක් ගැන නෙවෙයි මෙන්න මේකේ කියලා ඒ පරිඋත්ථාන කෙලස් නැති කිරීම සඳහා ඉදිරියෙන් තියාගත්ත ඒ අරමුණ ඒ නිමිත්ත ඒ ඒ සංඥාව අපිට තපේලා කියන්න පුළුවන් වෙනවා. ඒකට කියනවා මේ චරියායන අපදානේන සම්පායති කියලා සපේලා කියන්න පුළුවන් මම හිත තිබුණේ ආනපාන. මගේ හිත තිබුණේ පිම්බීම ඇකිලිය. මගේ හිත තිබුණේ වමේ දකුණ කියලා. ඒක මේ හිතා බලා කියන දෙයක් නෙවෙයි. පොත්වලින් බල්ලා කියපු දෙයක් නෙවෙයි. විය යුත්තක් කියලා ප්‍රාර්ථනා කරපු දෙයක් නෙවෙයි. තිබිච්ච හැටි චරිතයෙන් සපේලා කියන්න පුළුවන් වෙනවා. අන්න මේක තමයි මේ භවනා ලෝකයේ ආරම්භය. යමක් Taman ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවනම් ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් නම් ඒක නැවත නැවත කරවලන්න පුළුවන් දෙයක් නම් ඒකෙන් තමයි පටන් ගන්න. ඕක තමයි විද්‍යාව පටන් ගන්න. අද තියෙන වෛද්‍ය ඕනම විද්‍යාවක් ගන්නේ ඕනම දෙයක් නැවත කර බැලීමේ හැකියාව තියෙනවනම් කවු කොයි කෙනා කරුවත් ඒ උත්තරේම ලැබෙනවනම් ওই උපමාන දෙකේ දිගේ තමයි අපි මේ විද්‍යානුකූලද නැද්ද කියලා කියන්නේ. ඉතින් සියලුම ආගම් සමස්තය සලකන්න කතා කරන්න ගියාම සරුවචන් වහන්සේ මේ විභජ්‍යවාදී අපිට කියලා දුන්නා. ඊටාම පුංචි කොටසක් අරගෙන නැත්තම් රිඩක්ෂනිසම් පුංචිම කොටතර හිත දාලා ඒකත් එක්ක හිත මූණට මූණ දාලා මුලිච්ච කරලා ආපాతගත කරලා තියාගෙන ඉන්නකොට වැටහෙන දේ බලන්න බුදුහාමුදුරු දකින්න කෙනෙක් තමයි මාත් දකින්නේ. ඒක කිසිසේත්ම වෙනසක් නැහැ. ඒක නිසා අපි ඒ සඳහා ආනාපානිය වගේ වායෝ පොට්ටබ්බ ධාතුව පිම්බීම හැකිලිම වම දකුණ දත්ම දිනවා වැසිකිලි කැසිකිලි කරනවා දාන ටික වළඳනවා ඉඳගෙන ඉන්නකොට වැටෙහෙන ඇති මේකමයි දන්නේ මම කියලා ඒක සැකහැරලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පනා අපිට දකින්නවනම් ඔයින් ගහට වෙන මොනම දෙයක් සරුවචනාංශයට නෑ සරුවචනාංශය දකින්න ওই විදිහ තමයි ඉතින් බුදුන් දකින්න ඕනේ නම් මේ අරමුණට හිත දාන්න අරමුණට හිත දාලා ඒක සැක හැරලා නොවලහා බලන්න ලක්ෂ කෝටි වාරයක්. එතකොට තේරෙයි අරමුණ තියෙනවා දන්නවා කියන්නේ නිවරණ නැහැ. නීවරණ තියෙනවා නම් අපි අතීත අනාගතේ මේ මේ ඉස්සරහා තියෙන කේ නෙවෙයි ඉන්නේ බොම්බෙලුකෙන් කල් කටාව අර වපර මිනිස්සු කිලින් බන්නකොට පේන්නේ පැත්තනේ ආන්නේ වගේ තමයි පේන්නේ එහෙම වෙන්නේ බොහොම සරල දෙයක් පරිඋත් ทาน කෙලස් නැති වුණා නම් තියෙන දේ ඇති හැටිය යථාව දර්ශනය යථා භූත ඥාන දර්ශනය පටන් ගන්න තියෙනවා. ඉතින් මේක හරි විදුහුරුයි. දැන් මෙහෙම දේ සඳහා අපි ඉස්සරහින් තියාගන්න ධර්මීය රූප ධර්මයක්. ඒක නිසා සරුවචනසේකට රූප කර්මස්ථානයේ කියන නම කායානුපස්සනාව කියන නම අපිට දීලා තියෙනවා. ඒකෙන් තමයි අපි මගේ හිතේ දැන් පරිඋත් ทาน කෙලස් නැහැ. මගේ හිත තිබුණේ මෙන්න මේ අරමුණේ කියනකොට අතිරේක ලාභයක් යාට ලැබෙනවා. Taman මූණ දීපු අරමුණේ අලගිය මුලගිය විස්තර කියන්න පුළුවන්. අරමුණේ ඇති හැටි සටහන් සහ ආකාර වශයෙන් කියන්න පුළුවන්. ඉතින් කර්මස්ථානාචාරෝරේ යෝගාවචරයට කියන හොඳයි. Tamange හිත යම් වෙලාවක Tamanට වැටුණා නම් කර්මස්ථාන ඉදිරිපත් වුණා. පරිඋත් ทาน කෙලෙස් නැති වුණා. මම මේකට ගත්තේ මෙන්න මේ නිමිත්ත මෙන්න මේ අරමුණ කියලා එයාගේ අරමුණ පිළිබඳව දෙන ප්‍රත්‍යක්ෂ විස්තරයෙන් අනිත් එක්කනට කියන්න පුළුවන් මෙයා හිතලුවක් නෙමෙයි කියන්නේ පතපු දෙයක් නෙමෙයි කියන්නේ වෙච්ච දෙයමයි කියලා. අන්න එතකොට දැනගත්ත හැකි භාවනාව පටන් ගත්තා. එහෙම නැත්නම් මේ වැඩමුළුව සාර්ථකයි කියලා. මෙන්න මේ මට්ටමට යනකම් හැබැයි තාම මේ අනුසය කියන මාතෘකාවට අපි බැහැලා නැහැ. අනුසය මාතෘකාවට යනකොට මේ බලාන හිටපු මේ අරමුණු කරපු මේ රූපය එහෙම නැත්නම් මේ නිමිත්ත එහෙම නැත්නම් මේ කර්මස්ථානේ විපරිණාමයටපත් වෙන්න පටන් ගන්නවා. මේ කාම කාම ඡන්දේ නැත්නම් කාම සංඥා දුරු කිරීම සඳහා අපි යම් අරමුණක් වාංගු කරනවානේ අරමුණක් නිමිති කරනවානේ අරමුණකට සාපේක්ෂව නම් බලන්නේ ඒකට හිත යන පමණින් ඒකට හිත ගිය පමණින් සමතේ වශයෙන් සාර්ථක වෙනවා පරිඋත් ทาน කෙලස් නැති වෙනවා. එයාට තේරෙනවා මේ ලෝකේ කළ හැක්කක් කියලා මේ පරමුණක තියාගෙන ඉන්න පුළුවන්. නිකන් නෙවෙයි අභ්‍යාසයෙන්. භාවනාවෙන්. එහෙම බලාගෙන ඉන්නකොට යම් වෙලාවක Tamanට තේරෙනවා නම් මේ කෙලෙස් අයින් කිරීම සඳහා පරිඋත් ทาน කෙලෙස් අයින් කිරීම සඳහා මේ ඉදිරියෙන් තියාගත් අරමුණ බලාන ඉඳ ඉඳ ඒකේ පැතිකඩ වෙනස් වෙනවයි කියලා ආකාර වෙනස් වෙනවයි කියලා සටහන් වෙනස් වෙනවයි කියලා. අන්න ඒ වෙනස් වීම තමයි මේ කෙලස් ටික අයින්කරනද පරිඋත්ථාන කෙලස් ටික අයින්කරනද අරමුණු කළා වූ අරමුණ නිමිත්ත කර්මස්ථානයේ දිහා ඒකේ වෙනස් වීම බාර ගන්න සුළු බලුවොත් අපි ඒකට කියනවා විපස්සනා භාවනාව කියලා. තමන් බලන අරමුණත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ආනෙම වෙනස් වීම සිදුවෙන බලන වෙනස් වීම සිදුවෙන සායක දිහා බලන්ඩ ඒකට කරප්පන් හෙන්නේ නැති වක්කාර කරන්නේ නැති ප්‍රශ්න කරන්නේ නැති අභියෝග කරන්නේ නැති යෝගාවචරයට විතරක් තේරෙනවා මේ විපරිණාමයේ සිදුවෙන වෙලාවේදී එහෙම නැත්නම් වෙනස් වීම සිදුවෙන වෙලාවේදී අරමුණ වෙනස් වුණාට සතිය වෙනස් වෙන්නේ නැහැ අරමුණු වෙනස් වුණාට සමාධිය වෙනස් වෙන්නේ නිසා අරමුණ වෙනස් වීම අභියෝගයකට ගන්න එපා. ඒක ඕන දෙයක් වාටපත් වෙන්න පුළුවන්. ඒ තියේදී ගඟ දිගේ ඉහළට පීන මිනිස්සෙක් වගේ දිගට මම සතිය පවත්නවා. එතකොට හිතේ සමතේකුත් තියෙනවා කියලා බලන්න ගියොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ පරිඋත්තහන කෙලෙස් පිළිබඳ සූර භාවයක් දක්ෂ භාවයක් තිබුණට මේ අනුසය කෙලෙස් නිසා අපි නැටවිල්ලක් නැට වෙනවා. එහෙම නැත්නම් අපි නාස්රණුව දාගත්ත මීහරකෙක් වගේ අපි අද අපි යම් යම් දේවල් වලට තීරණ ගන්නවා, අහුවෙනවා. ආන්න ඒක පිළිබඳව අපි ඊයේ ධර්මදේශනාදී මතු කරා වගේ මෙව වෙනකොට තමයි බලහිට වරමුණ ගෙවෙනකොට සමහරුන්ට බුදුම බයක් ඇති වෙනවා. සමහරට බුදුම ආසාවක් ඇති වෙනවා. සමහර හිතන මේක භාවනා දියුණුවක් කියලා. සමහර හිතන මේ භාවනා සම්පූර්ණ විනාශයක් කැඩීමක් කියලා පිස්සු හැදෙනවා. සමහරු වහ කනවා. ආන්න මේ විකාරේ මේ තාම අමාරුවෙන් පරිඋත් ทาน කෙලස් නැති කිරීම සඳහා ඉදිරින් තියාගත්ත මේ අරමුණේ විපිරියාසය, විපරිණාමය, වෙනස් වීම, අනිත්‍යතාවය හුත්වා අභවතා කියලා තිබිලා නැති වෙන ගතිය දිහා බලනකොට අපේ හිතේ ගතිය පුදුමාකාර පෙරලි වගේක් වෙන්න පටන් ඒක ලේසි නෑ මේ ඒ தත්ත්වයට මුහුණ දෙනවා කියන එක අන්නේ දෙන්න යනකොට පේනවා පරිඋත්ථාන කෙලේ වීතිකම කෙලස් නැති කරගත්ත යම් ප්‍රමාණයකට පරිඋත්ථාන කෙලස් නැති කරගත්තත් යම් ප්‍රමාණයකට මේ අරමුණේ වෙනස්කම් එනකොට අපිට පුදුමාකාර හොල්මන් වගේක් විපිරියාස වගේක් වෙනස්කම් වගේක් සිද්ධ වෙනවා ඒක ලොකු වගකීමකින් ඕනේ ලොකු විදර්ශනාවකින් ඕනේ ලොකු ප්‍රඥාවකින් ඕනේ ඒක දිහා බලන්නේ ඒ බලාන සිටීම සඳහා මෙහෙම ස්ථාවර නීති පද්ධතියක් නැහැ ස්ථාවර උපමාන පද්ධතියක් නැහැ මේ වෙනස් වීම අනිත්‍ය භාවය පිළිගන්නා සුළු මනසක් කියනවා ඒකට අපි කියනවා අනිච්ච සංඥා කියලා ඒ අනුව බලනකොට අපේ මුළු ලෝකෙම හැදිලා තියෙන නිත්‍ය සංඥාවයි. අපි මේ හැදෙන පෞල් කන ජීවිත, මේ ගොඩ නැගිලි හදන ජීවිත, මේ යටිතල පහසුකම්, මේ දැනුම සියල්ලම අපි පදනම් කරලා තියෙන නිත්‍ය සංඥාවයි. ඉතින් මේ මෙතෙක් කල් ගෙනාපු මේ නිත්‍ය සංඥාව අනුසය කෙනෙක් දැක ගන්නා රුචිකත්වයෙන් යුක්තව අනිච්ච සංඥාවට මාරු වෙනවයි කියන එක තමයි පරිණාමය අපි නතර වෙලා ඉන තැන. යම් අපි දැන් අවුරුදු මිනිස්සයා ඇති වෙලා අවුරුදු කෝටි ලක්ෂ 40ක්ද කොහොනෝම කියලා ගාණක් කියනවා. එදා ඉඳලා මනුස්සය මොකුත් වෙලා නැහැ. පරිණාමයෙන් ඇවිල්ලා අපි වඳුරෙක් ඉඳලා මෙතෙන්ට ආවයි කියලා චාල්ස් ඩාවින් උන් නැහැ කියනවා. කවුරු මොකා කිව්වත් ඔය හිර වෙලා ඉන්න එක තැනක අපි පරිණාමයෙන් අතර වෙලා. ඒ හේතුව මොකද? අපි නිත්‍ය සංඥා විඳගෙන තමයි මේ විවස්ථා හදාන්නේ. නිත්‍ය සංඥාවෙන් තමයි දේශපාලනය කරන්නේ. නිත්‍ය සංඥාවෙන් තමයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න. නිත්‍ය සංඥාව තමයි මේ සමාජ මට්ටම් අපි හදන්නේ. පුළුවන් ද එක්කෙනෙකුට මේ නිත්‍ය සංඥාවෙන් යන තාක්කල් ඔබට නිත්‍ය සංසාරේ ඉඳ වෙනවා. සංසාරේ නිට්ටියෝම ඉඳ වෙනවා. මේක අනිත්‍යතාවයකට තමයි මේ බලානින්න අරමුණේ විපිරියාසේ දිහා බලලා නිච්ච සංඥාව අනිච්ච සංඥාවට මාරු කරන්න පුළුවන් නම් එදා ඉඳලා මේ මිනිස්සගේ පරිණාමේ පුදුමාකාර වෙනසක් වෙනවා සරුවචාන්සේ දේශනා කරනවා වැඩිම අවුරුදු 7යි යන්නේ කියලා. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. තමන් මේ බලන ලෝක දර්ශනය මේ ලෝකේ දිහා බලන බැල්මේදී මේ සියල්ල වෙනස් වෙන සුළු බව පිළිගන්න පුළුවන් නම් ඊට පස්සේ අවුරුදු 7කට වැඩි ජීවත් වෙන්න අමාරුයි. මෝඩෙක් වශයෙන්, පෘථග්ජනෙක් වශයෙන්. එයාට මේ ඇති වෙන වෙනසට එක්ක සේක මට්ටමට වැටෙනවා, එක්ක අසේක මට්ටමට වැටෙනවා. මෙන්න මෙතන තමයි අපි ළඟ තියෙන අද අපේ ආධ්‍යාත්මික ජීවිතය අපි හිර වෙච්ච තැන, ටැග් ගැහිච්ච තැන, මෙට්ට ඇහිච්ච තැන අපි මේ ඇහෙන දකින හැමදේම අත් දකින හැමදේම මේ නිත්‍ය රාමකට දාගන්න හදනවා මේ දැනුම මගේ මේ අවබෝධය මගේ මේක මම මේක මගේ කියාගෙන යන්න හදනවා නමුත් යව කවදා හරි කොතනක හරි අනුසේ ධර්ම අවබෝධ කිරීමේ අදහසෙන් කෙනෙක් මේ අනිච්ච සංඥාවට නැත්නම් නිත්‍ය සංඥාවෙන් අනිච්ච සංඥාවට මාරු වුණොත් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මෙතෙක්කල් මං හිතාන හිටපු සදාචාරය මෙතෙක්කල් මං හිටපු සීලය මෙතෙක්කල් මේ සමාජය පිළිබඳ මයි ළඟ තියුණු මතිමතාන්තර සේරම පොදිය පිටින් අතාරින්න ඕන. හරිම අමාරු තැනක් තමයි ඔය සදාචාරය අතාරින එක. ඒ නිසා අපි ආගමික මුවාවෙන් ඉඳලා කවදා නිවන් දකින්න බෑ. මොකද ආගම දෙන්නේ අපිට සදාචාරයෙන් සදාචාරය කරවුට දියා ගන්නවා. අර බూరు පිට පැට පටවපු අකුරු වගේ. ඉතින් යා සදාචාරයත් එක්ක යන්න හදනවා නිවනට. ඒක හරියට ඉදිකටුවිලකින් ඔටුවෙක් යන්න වැඩිය අමාරු වැඩක්. මේ අනුසේ ධර්ම වලට යනකොට මේ සදාචාරය එහෙම නැත්නම් මේ හරි වැරදි කියන එක පවුපින් කියන එක සේරම බිම තියන්න ඕනේ කියලා සරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා පුඤ්ඤ පාපම් පහීනස්ස නත්ති జాగරතෝ බය යම් වෙලාවක මේ අනුසේ ධර්මයත් අවබෝධ කරලා මේ මම මෙතෙක් කෙනකන් අරගෙන ආපු මේ නීති පද්ධතිය පැත්තක තියලා ස්වභාවේ ධර්මතාවය තේරුම් ගන්න යනවනම් ඒ අවදි මනසක් ඇති මනුස්සයට මොනම දෙයකින්වත් බයක් එන්නේ නැහැ කියලා. ඉන් මෙපිට ඉන්න ඕනම කෙනෙකුට බය සාධාරණයි. බයට තමයි කෙලස් ඉතින් අපි කොහොමද යම් වෙලාවක අරමුණකට මුණ දාලා නැත්තම් සමත අරමුණක් කියමුකෝ නැත්නම් භාවනා අරමුණට හිත දාලා දැන් මගේ හිත මෙච්චර වෙලාවක් පරිඋත්ථාන කෙලෙසෙන් තොරව නීවරණයෙන් තොරව මේ අරමුණේම පවත්වා ගන්න පුළුවන් කියන මට්ටමේ ඉන්න කෙනා ඒ පරිඋත්ථාන කෙලෙස යටින් තියෙන ඊගාව තිරේ වගේ පේන මේ අනුසය කෙලෙස් පිළිබඳව අවදි වෙන්නේ දැනගන්නේ කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියන එකයි අපි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි ඊයේ ගෙනිච්ච ඊයේ දක්වා ගෙනිච්ච ධර්මදේශනාවද ඉදිරියට ගෙනියන්න අපි ඊයේ බදනම ගන්න ඕන. ඒ වගේම අද අපි ධර්ම සාකච්ඡා වේලාවේදී ඇති කරගත්ත මතුවෙච්ච ඒ ඒ යම් යම් කරුණුත් අපිට එදිනදා ලැබිච්ච අත්දැකීම් වශයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. එතනදී මේ බාහිර ලෝකයේ පිළිබඳව ලෝක දෘෂ්ටිය පිළිබඳව යෝගාවචරයාගේ ඇතුළත සිදුවෙන මේ පරිණාමය ඇතුළත සිදුවෙන මේ වෙනස උසස් මට්ටමට යෑම ਸਰවචනාංශයේ ඔය ගොඩාක් සූත්‍ර දේශනා කරලා ඇති මම මෙතන හිතුවා මේ සබ්බ මූල ධම්ම සබ්බ පරියාය සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රයේ ਸਰවචනාංශය කොහොමද පෙන්වන්නේ කියලා බලන්න. ඒකදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ භාවනාවක් කරන නොකරන සීලයක් ගැන නොතකන නැත්නම් හික්මීමක් නැති මිනිස්සයා ලෝකේ දිහා බලන දර්ශනය නිදර්ශන 28කින් පෙන්නනවා ਸਰවඥාන්සේ එන්සයි කෙනෙකුට එකක් තේරෙන්නේ නැත්නම් අනිතිකෙන් ගන්න පුළුවන්. ඒකෙදී මේ පළවෙනිම පෙන්නන්නේ මේ හතරමහා ධාතුන් විශේෂයි යෝගාවචර නොවන කෙනෙක් එහෙම නැත්නම් අන්ධ පෘ탁ජනෙක් අස්තුතවත් පෘ탁ජනෙක් බලන හැටි. ඒ අසුතත් පුත්‍ර සරුචාන්සේ නම් කරනවා එහෙම නැත්නම් නිරු නියෝ මේ මේ අර්ථකතනයක් දෙනවා අරියාණං අදස්සාවි අරිය ධම්මයක්ෝ විදු අරිය ධම්මේ අවිනීතෝ සප්පුරුසාණං අදස්සාවි සප්පුරුසාණ්මේ අවිනීතෝ සප්පුරුසාණ්මේ අකෝ විදෝ ආර්යයන් වහන්සේ දැකලවත් නැහැ ආර්ය ධර්ම අහලත් නැහැ ඒකේ පොඩ්ඩක්වත් උත්සාහ කරලත් නැහැ හැසිරෙන්න උත්සාහ කරලා නැහැ සත්පුරුෂයෙක් කියන එකෙක් දැකලවත් නැහැ කෙනෙක් දැකලවත් නැහැ ඒ ධර්මයේ දන්නේත් නැහැ හැසිරෙලත් නැහැ. අන්නේ අන්ධ පෘ탁ඥයා පඨමින් සංජානාති. මේ පෘථිවිය හංගිනවා. එයා හැඟීමක් ඇති කරගන්නවා හඳුනා ගැනීමක් කරනවා පෘථිවිය කොහොමද මේක ආපෝ නෙවෙයි කියලා. පඨවි කියන එක ආපෝ ධාතුව නෙවෙයි තේජෝ ධාතුව නෙවෙයි වායෝ ධාතුව නෙවෙයි. එතකොට මේ පෘථිවි ධාතුව නැත්නම් පෘථිවි ගුණය ආපෝ ධාතුවෙන් පඨවි වායෝ ධාතුවෙන් තේජෝ ධාතුවේ වෙන්කොට හඳුනා ගන්නකොට ඒකට අපි පාවිච්චි කරන වචනේ හඳුනා ගන්නවයි කියලා. ඒ හඳුනා ගන්න හඳුනා ගැනීම ඒ කෙනා මේ පෘථිවිය කෙරෙහිඳ තියෙන මනා පැහැඟීමෙන් තණ්හාමාන දිට්ඨිතයිතව මේ පෘථිවිය හඳුනා ගන්න හැටි පඨවි ධාතුව හඳුනා ගන්න හැටි පඨවින් පඨවිතෝ සංඤිත්වා පෘථිවිය පෘථිවි වශයෙන් හඳුනාගෙන පටවෙන් මඤ්ඤති. මේ මම මේ පෘථිවිය කියලා පෘථිවිය මගේ තියෙන පෘථිවි ධාතු මෙව්වා. මේ පෘථිවිය කියලා පෘථිවිය හඳුනා ගන්නවා. පටවියා මඤ්ඤති මේ මගේ අපච්චි මට දීපු ඉඩම. ඒ නිසා මම අහවලා කියලා අර පෘථිවියෙන් පෘථිවියෙහි එහෙම නැත්නම් මේ ගණ්ඩ හදන ඉඩම මං ඉතර ඉඩමක් නැතුව හිට මිනිස්සේ දැන් මේ ඉඩම ගන්න හදනවා. මේ තමයි මගේ ඉඩම කියලා. ඒ ඉඩම Tamanට ඇතිවීම හෝ නැතිවීම පිළිබඳව මේ මමයට ඒක ආඩම්බරයක් කරන කල්පනා කරනවා. පටවින් මේති මඤ්ඤති මේ පෘථුවිය මමයි මගේයි කියලා අර ඉපදෙන්න ඉස්සලා දන්නේවත් නැතිව හිටපු මේ මේ භූමියත් එක්ක පුදුමාකාර බැඳීමක් ඇති කරගන්නවා ගෙවලයෝ වගේ. ගෙවලු එහෙමනේ එතන හිටපු තැන ගෙයිගෙම්බ වගේ. ඌ ඒකින්නේ අල්ලගන්නේ. ඉතින් අපේ මුළු ආර්ථිකයම තියෙන්නේ භූමියත් එක්ක. භූමිය පාලනය කරන වැඩිම ඉඩම් අයිති කරන කියන්නේ භූපාල කියලා රජ්ජුරෝ කියලා. රජ්ජුරු තමයි පෝසතා. ඒ රජ්ජුරුවන්ගේ ඉඩම් වල තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපේ කෙරුවාවල් තියෙන්නේ ඒ ඉඩම් අයිතිකමත් එක්ක තමයි. ඒ නිසා පෘථුවිය තමයි අපි මේ ගංකාර පංගුවට දිසා හාමුදුරුවෝ වාගේ රටේ මහත්තයා වාගේ පලාත් අනුව තමයි ඕකම තමයි දේශපාලනය කියලා කියන්නේ. ඉතින් අපි කොච්චරක් මේ පෘථිවිය හඳුනාගෙන පෘථිවියෙන් අපි නම්බු නබන්න හදනවද? එහෙම නැත්නම් පෘථිවියෙන් අපි ආඩම්බර වෙනවද? නැත්නම් දෑවැද්ද වශයෙන් දරුවට දෙනවද? දැන් හාමුදුරුවෝ දෙනවනේ. දේවාල රින්දගම් පනත යටතේ හාමුදුරන්ටත් බූදල් තියනවා දැන්. ඒක දෙනවා ඊගාව પરම්පරාවට. ඕක තමයි දිගටම යන්නේ. ඒ නිසා සිවුරුවත් එකෙන් ගැලවිලා නැහැ. ඒ ඔක්කොමලා පෘථිවිය පිළිබඳ හැඟීමක් කරනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ මේ කරන විග්‍රහය සාමාන්‍ය පෘථග්ජනයට තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව කොහොම ජීවත් වෙන්නේ? මේ ඇඟ තියෙන්න එපාය, ඇඟේ පටවි තියෙන්න එපාය, බාහිර පටවි තියෙන්න එපාය, ඔක මනින්ට මිනිඳුරු ඉන්න එපාය. මේ පර්තවේ තියෙන රත්තරන් මිනිමුතු දැනගන්න එපායි කියන එක පුතජනේ දන්නේ එච්චර නිසා එයා හිතන මේක තමයි ස්වභාවය කියලා. ඒක ඉතින් සාමාන්‍යදී කවුරුත් එහෙම තමයි ඉන්නේ. ඊට පස්සේ ආපෝ ධාතුව ගත්තාම වතුර. නැත්තම් වතුර නෙමෙයි ආපෝ ධාතුව කියලා කියන්නේ මේ වැగిරෙන ගතියට. නැත්තම් පිඩු කරන ගතියට. ඉතින් මේ ආපෝ ධාතුව දිහා ගත්තාම වතුරට රණ්ඩු කරන මිනිස්සු ඉන්නවා වතුරට ආස කරන මිනිස්සු ඉන්නවා වතුරට බය මිනිස්සු ඉන්නවා මේ නිසා අපි පුදුමාකාර කතන්දර තියෙන වතුරත් එක්ක සම්බන්ධ ආපෝ ධාතුව තේජෝ ධාතුව ගිනි කඳුයි, ගිනි පෙට්ටියයි, දරලිපයි, ගෑස් ලිපයි ඕක නැතුව ජීවත් වෙන්න බෑනේ. ඒක ඒකත් අපේ ජීවිතේ සම්බන්ධයි. වායෝ ධාතුව හුස්ම ටික. මෙන්න මේ හතර මහා ධාතුන් මේ වගේ 28ක් නිදර්ශන තියෙනවා. ඒ හැම එකක්ම හඳුනගෙන හඳුනගන්න කියන්නේ වෙන්කොට ගන්නවා අනන්‍ය කර ගන්නවා. අරක නෙවෙයි මේක වෙනමයි කියලා පරිච්ඡේද වශයෙන් හඳුනගෙන ඒ හඳුනා ගැනීම කරන්නෙම මේ සාමාන්‍ය අසුතත් පුතඥය තෘෂ්ණාවෙන් මාන්නෙන් දිට්ඨියෙන් තමයි. එහෙම නැතුව පෘථිවි අඳුර ගන්න ක්‍රමයක් නැහැ. වායෝ ධාතුව, තේජෝ ධාතුව, පඨවි ධාතුව අඳුර ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයා මේ දේවල් එක්ක මේ ඉපදිච්ච තැනත් එක්ක පටලවා ගන්න හැටි ඒකට කියනවා මේ උණ පඳුරක මතුවෙන උණ ගොබුඩ වැඩෙනකොට අහල පහල තියෙන උණ ගසුත් එක්ක අර අතුපතර විහිදලා ඇනිලා වැඩුණාට පස්සේ වෙන් කර ගන්න බැරි තරම් ඒකේ ඇමිනෙනවා. ඒ වගේ අපි මේ පටවි ධාතුවේ දැන් ඇමිනිලා තියෙන්නේ. තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ ඒක මමයි කියාගෙන දැන් මේ මගේ ඇඟේ තියෙන පටවි කොටස් මගේ කියාගෙන එන් දතක් කැඩුනොත් එහෙම කෙස් ගහක් ඉදුනොත් එහෙම කුරුලෑවක් ආවොත් එහෙම අල්ලි කචක් එතකොට ඉතින් ෆේෂියල් දාන්න ඕනේ මේක හදන්න ඕනේ පුදුමාකාර විස්තරයක් තියෙනවා මේ මූණත් අහඩුව හදාගන්න. ඒ ඔය මයිකල් ජැක්සන් කියන මිනිස්සයා ඒ සින්දු කියන්න යන්නේ ඒ මිනිස්සයා ළඟ හැම වෙලාවෙම දොස්තරලා පස් දෙනෙක් ඉන්නවලු ටීම් එකේ. බැරි වෙලා හරි කුරුලාවක් එහෙම ආවත් මම ඇත්තටම හැමෙලෙඩක් තිබුණ කෙනෙක් ඒ පස් දිනාම දාලා බැන්නම් වහාම ප්ලේන් එකක් කරන් ආපහු ගිහිල්ලා ඒක හදාගෙන එනවා. මොකද මිනිස්සු යාගේ මූණ දිහා බලන්නේ මේ ලකුණු දෙන්නේ. ඉතින් මේකට ওই දැන් හැදෙන හැම ළමිසියක්ම මයිකල් ජැක්සන් තමයි. හැම වෙලාවෙම මේ මූණත් ආඩු හදාගන්න අම්මෝ දඟලන දඟලිලා. ඒ නරක දෙයක්ුත් නෙවෙයි. ඒ මොකද හේතුව සරුවච්චන්හන්සේගේ මූණ පොඩ්ඩක් බලන්න. ඒ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව ඉන්නකොට ඔය මොන ෆේෂියල් එක දාපේ කරනත් වැඩිය ලස්සනයි. ඒක අවශ්‍යයි සාසනයට. ඒක සාසනයට අවශ්‍යයි. නමුත් උන්වහන්සේ කෙරුවේ ෆේෂියල් දාලා නෙමෙයි පින් කරලා. අද අපිට මොකද්ද කියලා දෙන්නේ? කොච්චර පින් කෙරුවත් හරියන්නේ කෙල්ලෝ මෙච්චර ලස්සන නම් ඇයි මෙච්චර බියුටි පාර්ලර් කියලා අහලා තියෙනවා මං කිව්වේ එදා ත්‍රිවිලරක පිටිපස්සේ ওই තරම්ම ලස්සන ඕනේ නැහනේ බියුටි පාර්ලරට ඉන්න විදිහට තියෙන්න එපා බලන්න ආත්මතු වෙන හැටි මේ පටවි ධාතුවට අන්දර ඇඳිල්ල ඉතින් මේ මඤ්ඤණා කිරීම පිළිබඳව අපි මේක විහිළුවකට සක්කලා කතා කරාට මේක තමයි ලෝකේ යන දැන් යන ආරේ. මේකට විකල්පයක් තියෙන නිසායි ධර්මයක් තියෙන නිසායි වෙන විදිහට බලන්න පුළුවන් නිසායි සරුවත් චානන්ද මේ ලෝක මතයේ වශයෙන් ලෝක විග්‍රහය වශයෙන් ඉස්සලා පටවි ධාතුව පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා බුදුසසුනේ පෙන්වන සීක පුද්ගලයාට මොකද වෙන්නේ කියලා. සීක පුද්ගලයා කියලා කියන්නේ අඩු ගානේ සෝවන් මට්ටමට ගිය කෙනා එයා දන්නවා භාවනා කරගෙන යනකොට පඨවි ධාතුවේ කොටසක් තමයි ගන්නෙ කමටහනට. එක්කෝ පඨවි කර්මස්ථානය ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ඇට කෙස් ලොම් නිය මේ මොනවා හරි කර්මස්ථානය කරගන්න පුළුවන්. එතකොට මේ අපි දෙතිස් කුණප වල තියෙන පඨවි කොටස් ටිකනේ අපිට ඉස්සල්ලාම ওই 32 ගේ වෙනන 20ක් විතර පටවි. ඔය කොයි එක ගත්තත් එයා බලන්නේ ඒකේ තියෙන තද ගතිය, ඒකේ තියෙන පිළිකුල් ස්වභාවය, ඒකේ තියෙන වර්ණය. ඔය තුනෙන් එකක් ගන්න පුළුවන්. මේක දිහා බල්ලා බල්ලා බල්ලා. එහෙම නැත්නම් අපි හිතමු සක්මන් කරනකොට මේ පටවි ධාතුව ඇඟේ පයේ තියෙන මේ තද ගතිය පොළවේ තියෙන තද ගතියත් එක්ක ගැටෙනකොට විලුඹ ගැටෙන හැටි මැද වක්ලී වකේ ගැටෙන හැටි ඇඟිලි ගැටෙන හැටි බලන එකත් පටවි ධාතුව තමයි. සීක පුද්ගලයා දන්නවා ආරම්භයේදී මේ පටවි ධාතු අරමුණු කරගෙන භාවනා කරනකොට කරගෙන කරගෙන යනකොට ඕනෙම අරමුණක් සියුම් වෙලා නොපෙනී යනවා. එතකොට දැන් මේ ලෝකමතේ තියෙන විදිහට මේ පටවිය අල්ලගෙන මේක මම මේක මගේ මෙහි මම වෙමි මේක මට ආත්මය කරගත් එක්කනා ඒකෙන් එක කොටසක් පටවි කියන කොටස් වලින් හෝ වායෝ කොටසක් හෝ තේජෝ කොටසක් හෝ ආපෝ කොටසක් වෙන් කරලා හඳුනගන්නේ කියලා කියනවා. පරිච්ඡින්න කරලා අරගෙන එහිම හිත නැවත නැවත යෙදුවොත් සීක පුද්ගලයා දන්නවා මේක වීතික්කම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් සහිතව බැලුවොත් ඒක තියෙනවා. හැබැයි ඒක දිහා හුඟක් වෙලා බලනකොට තියෙන දේ නැති භාවයටපත් වෙනවා. කොටිම කියනවනම් අපි මේ ආනපාන සති භාවනා කරනවා හෝ ඉඳගෙන ඉන්නේ ඉරියව්ව දිහා භාවනා කරනවා කියලා ඉඳගෙන සක්පර නෙවෙයි. එහෙම කරගෙන ඉන්න වෙලාවේදී අපි යම් වෙලාවක ගෙවල් දොරවල් අමතක කරලා අරණ්‍ය අමතක කරලා මේ කයට හිත ගත්තයි කියන එකට බුදුචන්නාංශය දෙන්නේ ඔය මේ චූල ශුන්්‍යත සූත්‍රයේ පඨවි ධාතුවට හිත දානවයි කියලා. එහෙම නැත්නම් අපි දුම් පඨවි කියන තිස්ලා කයට හිත දැම්මයි කියලා. අපි යම් වෙලාවක හිතා ගන්න අපේ භාවනා මනස්කාරයේ කයෙහි රඳවගත්තා. අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ වෙන කෙනෙකුට යවන්නෙත් නැහැ වෙන තැනකට යවන්නෙත් නැහැ කයෙහි තියාගත්තනම් අපි කියනවා සතිය පිහිටියයි කියලා. ඒකට අපි දන්නවා මේ කය හුඹහක් වගේ චෛත්‍යයක් වගේ එහෙම නැත්නම් පිරමීඩයක් වගේ හැඩයක තියෙනවා මං ආභෝග කරලා පටන් ගත්තා මං දන්නවා එහිමයි කය පහිත තියෙන්නේ කියලා. ඒකට අපිට කය තේරෙනවනේ. ආහන්නේ තේරෙන කය ආස්වාද ප්‍රසවාසයේ දිගේ හෝ පාඩවි කොටසක දිගේ හෝ බලන්න ගියොත් ටික වේලාවක් ගියාට පස්සේ යම් යම් කොටස් නොපෙනී යන්න පටන් ගන්නවා. ඒකල අන්තිමට මොකක්වත්ම නොපෙනී යන මට්ටමට යනවා. එතකොට දැන් මේ යෝගාවචරය තේක මට්ටමට යන්න හදන යෝගාවචරය හෝ ගිය කෙනාට පේනවා මේ අඳුනාගත්ත මේ පටවි කොටස නැත්තම් මේ කය දැන් ඇත්ති එකක්ද නැති එකක්ද ඒක සංකල්පයක්ද එහෙම නැත්නම් ඒක යථාර්ථයක්ද කියලා යෝගාවචරයට මේ දෙක අතරමැද මේ කය කියලා ගත්ත මේ පටවි පුඤ්ජය ඇති ත්‍රිමාණ වූ ඝන බහල අවස්ථාවකුත් තියෙනවා. මධ්‍යස්ථ අවස්ථාවකුත් තියෙනවා. මේක නොපෙනෙන අවස්ථාවකුත් තියෙනවා. අන්න එතෙන්ට ගියාට පස්සේ අන්ධ පෘථග්ජනයා වගේ මෙහා මේ පටවිය මමයි, පටවිය මගේයි, පටවියෙන් මම වෙමි, මේ මමයි කියන කතාවට අභියෝගයක් එයාට එල්ල වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා මේ කය අරගෙන අපි මේ වායු තලයේ අඩියමනේ දැන් අපි ජීවත් වෙන්නේ. අපිට යම් උපක්‍රමයකින් දැන් මෙහෙම ඉන්නකොට අපිට තේරෙනවා උරීතේ වර්ග අඟලකට කිලෝග්‍රෑම් 16ක බරක් වැටෙනවා වාතයේ විතරක්. අපි මේ ඇවිදිනකොට අපි කොන්දර බර වැටලා තියෙනවා. අපි හිතමු වාතලෙන් උඩට ගියයි කියලා. උඩට යන්න යන්න හැතැම්ම 6ක් උඩට ගිය ගමන් මේ ශරීරයේ බිම අදින්නේ පාවෙන්න පටන් ගන්නවා. ගුරුත්වාකර්ෂණය නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? මේ මේ කය පිළිබඳව අපි මේ හිතාන ඉන්නේ එක නේද? දැන් අපි මෙතන ඉඳගෙන උඩපනින්න ගත්තොත් උසපනින්න පුළුවන් අඩි 3යි අඟල් 6යි නම් එතෙන් ගියට පස්සේ අඩි 16ක් වෙන්නේ නැහැ. හන්දට ගියාට පස්සේ ඔලිම්පික් ගහදායි ඔක්කොටම. හැබැයි වෙලා තියෙන හැම එකටම මේ වගේ පනින්න පුළුවන්. මොකද හන්දේ ආකර්ෂණය 6න් එකයි තියෙන්නේ. ඒකට මේ වගේ තුන් 6 ගුණයක් පනින්න පුළුවන්. ඒකට මේ කයම තමයි හැබැයි අර තියෙන විදිහට නෙවෙයි තියෙන්නේ නිකන් මේ කුරුළු පිටක් වගේ. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියාම මේ විදිහට කය පවත්වන්න බෑ. එක මාසයක් හිටියොත් ගුරුත්වාකර්ෂණ නැත්තනක එක මාසයක් හිටියොත් අස්තිපති අස්තිපජ්‍ය පද්ධතියේ ශක්තිය 100ට එකක් අඩු වෙනවා. මාස දෙකක් අවකාශයේ ජීවත් වුණොත් අස්තිපද්ධතියේ ඒ අර තියෙන ඇටවල තියෙන ශක්තිය නැති වෙලා මෙච්චර මාස ගානකට පස්සේ ඇවිල් පොළොවට බැස්සොත් එimhe ඇඟ කඩාන වැටෙනවලු ඇට වලට දරා ගන්න බෑ. ඒ මනුස්සයා ভাইබ්‍රේටරයක් උඩ තියලා නැවත ගුරුත්වයට පුරුදු කරනවා. ඒ නිසා අපි මේ දන්නේ ගුරුත්වය විතරයි. හැබැයි අපිට පේනවා ගංගනගාමේ අජටවකාශ ගාමේ ගුරුත්වේ නැත්තෙන් වලට ගිහිල්ලා එහෙමත් එකක් තියෙනවලු. එතකොට පේනවා මේ අපි දන්නේ එකම නෙවෙයි. ඒ වගේ තමයි සර්වචන්සේ ශාසනය පිළිහිටවලා සීක පුද්ගලය ඇති කරලා පෙන්නලා දෙනවා මේ මහා ලුකොට මේ බාර ගන්න කය ආභෝග කරලා ඉඳ ගන්න කය හුදුට භාවනා කරගෙන යනකොට කෑලි කෑලි වශයෙන් පදාස වශයෙන් නැති වෙනවා තමාට වතුර වගේ පේනවා රස්නිය වගේ පේනවා පහ වෙනවා පේනවා ගැස්සෙනවා පේනවා බැඳලා එල්ලුවා වගේ පේනවා මේ එන හැම එකටම අපි කොච්චර බය වෙනවද බලන්න ඒ මොකද ඒ පටවින් පටවිතෝ සංජානාති නිසා තමයි බය වෙන්නේ. අපි හිතනවා පෘථුවිය වගේ මේ කය හෙල්ලෙන්න නම් බෑ. තිබ්බ විදිහටම මැටි බුද්දෙක් වාගේ, ගල්බමුණෙක් වාගේ මේක තියෙන්න ඕනේ කියලා. ඉතින් හැමදාම භවනා දියුනේනකොට රණ්ඩු. ඒ කොහොමද ස්වාමීන් වහන්සේ ඔළුව හෙල්ලෙන්න පටන් ගන්නවා. ඒ කොහොමද ස්වාමීන් බෙල්ල කඩා වැටෙනවා. ඒ කොහොමද ස්වාමීන් අත ගැස්සෙන්න පටන් ගන්නවා. පිස්සානම් අත අද්දමයි අත අද්දමයි කියලා වගේ මේ එන හැම එකටම නඩු. ඒ තරම් මේක දැඩි සංඥාවෙන් අල්ලගෙන මේ කය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් බලාගත්ත කෙනාට කවදාකවත් ওই කියන සීක தත්තට යන්න බෑ. යනකොට මේ කයේ ඇති වෙන හැම විපිරියාසයකටම යා අභියෝග කරනවා චෝදනා පත්‍ර හදනවා. ඒ මොකද අපි මේක දිහා බලන්නේ අර තරම්ම නිත්‍ය සංඥා. ඉතින් කවදා හරි සද්ධාව තියෙන කෙනෙකුට බුදුහාමුදුරුවෝ කිව්වොත් ඕක තමයි මිනිස්සු අනිත්‍යයි කියන්නේ ඔබ පටන් ගන්නකොට ආභෝග කරපු කය අරමුණක හිත තැම්පත් වෙලා නීවරණ අඩු වෙනකොට ඕක බලන්නේ කාමභෝගී කයක් විදිහට නෙමෙයි රූප කයක් විදිහට හොඳටම භාවනා කරොත් ওই රූපෙත් නැති වෙනවා අරූපී කයක්මඩ පෙනේ මේ ආත්මයේ ඇතුළෙම ඕලාරික අත්පටිලාභය මනෝමය අත්පටිලාභය සංඥාමය අත්පටිලාභය කියලා තුනක් තියෙනවා උඹලා දන්නේම නැත්නම් අන්ධ ප්‍රත්‍යඥයා දන්නේම ඒ ඕලාරි කත්තපටලාභේ විතරයි. ඒකට තමයි මේ නීති. ඒකට තමයි මේ දේශපාලන. ඒකට තමයි මේ සමාජ නීති. නමුත් යම් වෙලාවක රූපී අත්පටිලාභයකට ගියා නම් ඒකට කියනවා සංඥා මනෝමය අත්පටිලාභය කියලා. ඒකට කියනවා සබ්බංග පච්ඡංග තමන්නාගී සමන්නාගත අහීනින්ද්‍රිය. මේක නිකන් අර ෆොටෝ එකක නෙගටිව් එක වගේ පෙන්වන්නේ වෙලාවයි. නෙගටිව් එක ඔක්කොම ලකුණු තියෙනවා. හැබැයි භූත රූපයක් වගේ පේන. ෆොටෝ එකක් අරගෙන ඒක නෙගටිව් එක බලපුවා. ඒක තමයි ඊට පස්සේ ෆොටෝ ගහන්න පුළුවන් වෙන්නේ. ආන්නේ වගේ Tamandම තේනවා මේක ඇතුලේ භූතෙක් ඉන්නේ කියලා. මේ පේන ස්වරූපේ දකින්න බෑ. එතකොට යාට සැකයක් වෙනවා මේක මායාවක්ද? එහෙම නැත්නම් මත් වෙලාද? එහෙනම් මේ ඇස් දෙක අරපුවාම පේන කයට ඒ වෙලාවට මොකද වෙන්නේ කියලා කවදාකවත් මේ දෙක ගලපන්න බෑ. හොඳට මතක තියාගන්න අබුද්ධෝත්පාද කාලේ. බුද්ධෝත්පාද කාලේ කියන්නේ මේවා කියලා තියෙනවා බුදුහාමර මේවා සුත්තමේ ඥාන. ඔබට ඕනනම් කරලා බලන්න පුළුවන්. හැබැයි කරලා බලන හැම දියුණුවකදීම අපි හරස් කපනවා. හරස් කපන්නේ මොකද? පටවින් පටපිතෝ සංඤිත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති. මේ මගේ කයට උලන් වදින්න බෑ. මගේ කයට මොකුත් වෙනස් වෙන්න බෑ. මේ එන මෙහෙට රිට්‍රීට් එකට එනකොට තිබුණ සෙට් එක යනකොට ගෙනියන්න දෙන්න එපා. කෑල්ලක් මේ හැලුනොත් එහෙම ඉතින් පොඩ අතගාලා බලනවා සෙට් එක තියනවාද කියලා භාවනා කරන ගමන් ඕන කෑල්ලක් නැහැ. ඔක්කොම ඔක්කො පා වෙනවා. එක්ක නලියනවා, එක්ක කූඹි දුවනවා, එක්ක කඩියෝ නලියනවා, එක්ක වැස්සර දෙමිනවා වගේ ඔන්න කූඩල්ල දුවනවා වගේ ඉතින් මේට හොරෙන් කහලා බලනවා. ම්ම් කූඹිල. ටික වෙලා බලනකොට ඔන්න අත නැහැ. කකුල නැහැ. ඉතින් මේ හැම එකකදීම යෝගාවචරය මේ පටවින් පටවිතෝ සංඤිත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියන එක ගෙවන්නේ ගෙවම් කරන්නේ කොච්චර හිමීටද කියලා බලන්න ඒ තරමට අපිට සද්ධාව ඒ තරමටම අපිට ධර්මයේ පිළිබඳ සුතුමි ඥානෙ නෑ. ඒ තරමටම අපි මේ ශරීරයට ආසයි. ඒ නිසා මේ ශරීරයේ පිළිබඳ තියෙන හැඟීම තදංග වශයෙන් හෝ ඒ නොපෙනී යන වෙලාවේදී නොසැලී මේ තමයි භාවනාවේදී වුණුව මේ තමයි ප්‍රතිපදාවේදී වුණුව කියලා ඉදිරියට යන එකට බුදුහාමුදුරු කියන්නේ ගඟ දිගේ ඉහළට පීනනොයි කියලා. මෙතන ඉන්න එක්කෙනෙක්වත් නැහැ මේක අත්දැකපු නැති කෙනෙක්. හැම කෙනාම කරන්නේ ඒකට චෝදනා පත්‍ර ලියන එක තමයි. හැම දිනාම හිටියනම් බුදුහාමුදුරුවෝ ගාවට දිග ලයිස්තුවක් කරන් යයි මොකද්ද ඔබ හන්දේ මේ කරපු වැඩේ මෙච්චර තිබුණු කයෙත් දැන් කැලී නැතුව පේන්නේ ඉඳපු ගම් බණ්ඩක් වගේ පේන්න පටන් ඉඳලා පිපිඤ්ඤා වගේ පේන්න පටන් ගන්නවා තැම්බිච්ච පිපිඤ්ඤා කැලේ වගේ කැලී නැති වෙනවා දැන් මම මොකද කරන්න කියලා බුදුජාණන් වහන්සේ අනිත්‍ය පිළිබඳව ප්‍රකාශ කරන වෙලාවේ සබ්බේ සංඛාරානිච්ඡා කියනකොට දීර්ඝායුෂ්ක දෙවිවරුන්ට පුදුමාකාර බයක් ඇති වෙනවලු ওই තුසිත දිවි ලෝකේ ඉන්න සන්තුසිත කියන දෙවියලු ඉස්සලම පහළ වෙච්ච එකන. අනික් දෙවියෝ ඉලා පහළ වෙලා මැරුණාට මෙයා දිගටම ඉන්න නිසා මෙයා හිතන්නේ මම නිට්ටයයි කියලා. එතනින් ගියාම සුයා යාම දිවි ලෝකේ ඉන්න සුයාම දෙවියන් ආංශෙත් හිතානින්නේ මම තමයි කලින්ම ආවේ. මට පස්සේ ආපු කට්ටිය යනවා. ඒ නිසා මම නිට්ටයයි. එතකොට පරිණිමිත වසවචින වසවත්ති දිවි රාජා කියන වසවර්තියයි කියලා කියන්නේ. ඔය හැම එකටම ওই පිස්සුව තියනවලු. උන් හිතාන ඉන්නේ මම තමයි අයියා මම හැමදාම ඉන්නවා කියලා. ඉතින් බුදුහාමුදුර පහළලා කියනවලු "අබ්බේ සංඛාරා අනිච්චා" කියනකොට සහලනවලු. බුදුහාමුදුර කියන නිසා නෑ කියන්නත් බෑ එහෙනම් මාත් අනිත්‍යද? බුදුරජාණන්සේ කියනවා ලස්සන කතා දෙක තුනක්ම තියෙනවා මේ කියන්නේ මේ මේ මෑණිවරුන් නෙමෙයි මතක තියෙන්න කතා කියන්න එපානේ. නැත්තම් තේරෙන්නේ නැහැනේ. බුදුරජාණන් කියනවා සිංහයා දවස් 7ක් විතර මේ සිංහ ගුහාවේ ඉඳලා හොඳට බුදියාන ඉඳලා උඩ බඩගින්නක් ආවට පස්සේ එළියට ඇවිල්ලා හොඳට ඇහුමක් කරලා අතපය දිගහැරලා තුන් අදේ සිංහ නද නදනවලු. කියන්නේ බඩගිනි දැන් එළියට යන්න හදන්නේ ඌ නාද නගනවලු. සිංහ සිංහ නාද නගනකොට කුරුල්ලෝ සීරම දැනගන්නවලු ආවුනෝ කනවා උන් අහසට පියාඹනවලු. මාළුවෝ ගැඹුරු මුහුදට යනවලු. ඉබ්බෝ කබරේ වතුරට පයින්නවලු. බිල් වල ඉන්න සත්තු බිල් වලට රිංගනවලු. දැන් දන්නව මොකා ඉස්සරහවත් කනවා. දැන් සිංහයා නදන්න කියලා. එතකොට රජ්ජුරුවන්ගේ මාලිගාවේ ඉන්න මංගල හස්ති රාජයාත් පිටිපතේ කකුල් දෙක ඈත් කරලා එදා කාපු කොළබොක්කත් එළියට යනවලු බස බස බස බස ගාලා. අර සිංහ නාදය ඇහෙනවා. මොකද ඉස්සරහට ආවොත් සිංහයා ඉවරයි. ආන්නේ වගේ තමයි සරුවචනන්සේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට මේ පටවින් පටවිතෝ සංඤිත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියන කට්ටියට කොළ බොක්ක යන්න පටන් ගන්නවා. ඒක තමයි කොලෙස්ටරෝල් යනවා, ගිඩිනස් එනවා, දාඩිය දානවා. භාවනා කරනකොට ගොඩාක් ලෙඩෙන්නේ. අර ඇතා කරන වැඩේ තමයි පස කකුල් දෙක දෙක් කරපුවාම ඒ වෙලාවක ආපු කොළ බොක්ක එළියට යනවා. ඉතින් බණහපු බමුණෙක් හිටියලු බුද්ධ ජානනාංශේ ගාව බමුණට මේක තේරුණාලු. මොකද ඌ කලින් අහලා තියෙනවා. නමුත් බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා නැහැ. දැන් බුදු කෙනෙක් පහළලා කියනවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. බමුණර කොච්චර වැටුණාද කියනවනම් ඒ ගමම දුවන කියලා ලොකු පුතා බදාගෙන කිව්වලු පුතේ සියල්ලම අනිත්‍යයි කියලා. ඌ හිතුවේ පුතා තමයි ඉන්නේ પરම්පරාව ගෙනියන්නේ. ඌ නිට්ටයයි කියලා. බදාගෙන කිව්වලු පුතේ සියල්ලම අනිත්‍යයි කියලා. අපිට බුදුහාමුදුරුව 60 සැරයක් කිව්වත් අපිට කවදාකවත් එහෙම බය වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා බූදලේ ලියලා තියෙන පුතාට පුතා પરම්පරාව ගෙනියයි ඌට බැංකුවේ දාලා තියෙන, සෙව්ප්පුවේ දාලා තියෙන කියලා අපි මේ පටවින් පටවිතෝ සංඤිත්වා, පටවින් මඤ්ඤිති, පටවියා මඤ්ඤිති, පටවිතෝ මඤ්ඤිති, පටවින් මේති මඤ්ඤිති. ඉතින් මේ පෘථිවි ධාතු අල්ලගෙන අපි මේ නටන නැටිල්ල සීක පුද්ගලයාට අනිවාර්යම අභියෝග වෙනවා. මොකද මේ හුස්ම ටික අපි ගත්තොත් වායෝ ධාතුව මේ හුඳුවට ගොරෝසුට ආපු ගියේ වායෝ ධාතුව අන්තිමට නොපෙන තැනට යනවා. අන්තිම මේ හුස්ම දැකීච්ච නාස්පුඩුව නොදැනී යනවා. අන්තිමට මේ ශරීරයේ උඩුකය යටිකය නොදැනී ගියාට පස්සේ අර තියෙන ඕනම වෙලාවක භාවනා එකලස් වෙච්ච ගමන් එහෙම නැත්නම් මේ පරිඋත්ථාන කෙලෙස් නැති වෙච්ච ගමන් මේ කය මේ ආභෝග කරපු කය නොදී යනවායි කිය. මෙන්න මේක අභියෝ මේක භාවනාවේ දියුණුවක් කියලා මේක කෙලෙස් අඩුවීමක් කියලා තේරුම් අරගන්න තමයි මේ කමට අනුසුද්ධ කරන්නේ. මොකක් හරි අරමුණට හිත දාන්න. දාලා ඒ අරමුණ අර අරම නිමිති කරගෙන ඒ අරමුණ කර්මස්ථානය කරගෙන වැඩ කරන යනට ඒ කර්මන විපිරියාසයටපත් වෙනවා. ඒක නිට්ටය කරගෙන කරනවා නම් ඒකට සමත භාවනාව කියනවා. ඒක විපිරියාසයකටපත් වෙන්න පුළුවන්, අනිත්‍ය වෙන්න පුළුවන්, හුත්ව අභාවතාව වෙන්න පුළුවන්, අනිත් පරිරාමයටපත් වෙන්න පුළුවන් කියලා බාර ගන්න එකට කියනවා විපස්සනා භාවනාව කියලා. ආන්නේ භාවනාව ඒ විදිහට අරමුණ සියුම් භාවයටපත් වෙනකොට දැන් මමයා මේකට කොහොමද ප්‍රතික්‍රියා කරන්න කියන එකෙන් තමයි අනුශේ ධර්ම ටික අපි අල්ලන්නේ. යම් හේයකින් මේ හොඳට ගොරෝසුර තිබුණු ආනාපානෙ සියුම් වෙනවා. සියුම් වෙච්ච ආනාපානෙ අතිසියුම් වෙනකොට මේකෙදි ගොරෝසු උනත් සියුම් උනත් අතිසියුම් උනත් මේක භාවනාවේ දියුණුවක් මිස කෙලෙස් අඩුවීමක් මිස මම මැරෙනව නෙවෙයි. එහෙම නැත්නම් මට මේ අහේනියක් වෙනව නෙවෙයි කියලා මේක දකින්න නම් අනුසය පිළිබඳ අහලා තියෙන්න ඕනේ. සරුවචාන්සේ දේශනා කරනවා අංගුත්තර නිකාය ඒකක නිපාතේ සූත්‍ර රාශියක් තියෙනවා. සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධමන අනාරම්මනා තස්මින් යේව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති. මහන්නේ මේ ලෝකේ පහළ වෙන තාක් සියලුම කෙලෙස් පහළ වෙන්නේ අරමුණක් ඇතුව. අරමුණක් නැතුව නෙමෙයි. යම් අරමුණක් ඇතිව කෙලෙසයක් පහළ වුණා නම් ඒ අරමුණ ගෙවන් කෙරුවයි කියලා කියන්නේ කෙලෙස් ගෙවන් කිරීම. ඒ අරමුණ ඉවර වෙනකොට කෙලෙස් ඉවරයි. ඉතින් ඒ නිසා අපි ඔක්කොම අතහැරලා ආනාපාන යල්ලුවයි කියමු. ආනාපාන කියන්නේ කෙලෙසයක්. ඉන්ජිනයක්, කම්පනයක්, ස්පන්දනයක්, ප්‍රපංචයක්. ඒක දිහා බලහනිනකොට ඒක ගෙවෙනවයි කියලා කියන්නේ සිව්ම් වෙනවයි කියලා කියන්නේ නොදෙණිය නොයි කියලා කියන්නේ ආනාපානය සම්බන්ධ වෙලා තිබුණා නම් යම් කෙලස් ප්‍රමාණයක් ගෙවෙනවා. ඉතින් මේක තේරුම් කරලා දෙන්න කොච්චර අමාරුද අපි ආනාපානට ප්‍රේම කරන්න ගියොත්. අපි වායෝ දහතුට ප්‍රේම කරනවා නම් ඒක ගෙවෙනකොට ඉතින් සමන් දෙයියන්ට පඳුරක් අයින් කරනවා. අතේ පිරිත් නූලක් ගැට ගහනවා. සෙත් කවියක් කියනවා බලන්නකෝ හුස්ම ටිකක් නැති වෙලා ගියා දැන් අලි කෙලියයි භාවනා කරනකොට යනකොට ඔක්සිජන් බෑග් එකක් අරන් යන්න වෙයි හුස්ම නැති වෙනවායි කියලා. ඒ තරම් මේ පට වියාපෝ තේජෝ වගේ දේවල් නිත්‍ය වශයෙන් තියානින් එක්කන අර බුදුරජාණන්සේ අර ඇතාට කරනවා වගේ සිංහනාදේ නදනවා කබ්බේ සංඛාරානිච්චා එතකොට අපිට තේරෙන පටන් ගන්නවා අපි සහලවන හැටි බය වෙන හැටි ඒ හුස්ම නැති වේගන යනකොට ඒකට අපි ප්‍රතික්‍රියා කරන හැටි මේක අහලා අහලා අහලා අහලා අහලා කවදා හෝ එහෙම අරමුණ ගෙවෙන වෙලාවදී මං කලබල කරන්නේ නැහැ කියලා ඒත්තු ගන්නලා දෙන්න තමයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. කමඨාන් සුද්ධ කරන්නේ. කවදා හරි හිතන්න යෝගාවචරයා ගුරුසු ආනපන දකින්නට ආ දන්නවා ආනපන හිත ගියයි කියලා කියන්නේ කාම ඡන්දේ නැහැ. දැන් ආනපන දිගට පවතිනකොට ඒක සියුම් වේගනේ යන්න පටන් ගත්තා නම් මේ ඒව හිතන්න එපා, පතන්න එපා. නමුත් ඒක වෙනම නම් ඒකට යෝගාවචර දන්නවන දීගං ආස සන්තෝ දීගං ආස සාමිති පජානාති දැන් ඒක රසං ආස සන්තෝ රසං ආස සාමිති පජානාති. කෙටි වෙලා. දැන් මේ කෙලස් කෙටිවීමක් වෙලා තියෙන්නේ. දැන් මේ පස්සම්බයන් කාය සංකාරම් මේ කාය සංස්කාර කාය හා සම්බන්ධ කෙලෙස් ගෙවන් වෙනවා. මේ එන මේකට අනුග්‍රහකරනද මේකට උදව්කරනද මේකට සප්පාය කරුණු සලසලා දෙන්න අපි කොච්චරක් ධර්මඥානයක් තියෙන්න ඕනද කියලා කොච්චරක් කමඨහන් සුද්ධ වෙන්න ඕනද කියලා කොච්චරක් අත්‍යර්ධි කරන්න ඕනද කියලා කියන්න බෑ. මොකද ඒ තරම් මේ හුස්මත් එක්ක ප්‍රේමයක් අපි ළඟ තියෙන. හුස්මේ ගෙවීම අපිට පේන්නේ පණ නැතිවීමක් වාගේ, බය වීමක්, අසරණ වීමක්, අනාථ වීමක්. ඒ නිසා අපි හයියෙන් හාය හුස්මක් ගන්න. එයිසයි හුස්ම ගෙවෙන වෙලාවට යෝගාවචරයේ අසෘතවත් පු탁ජනේ කමඨාන් සුද්ධ වෙච්ච නැති කෙනෙක් කරන්නේ හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. හුස්ම ගෙවෙන එක වැරදිලයි කියලා හිතලා. එහෙම නැත්නම් හුස්ම නැති වෙනකොට නින්දට වැටෙනවා. කරන්න දෙන්නේ අර මොන් නැති වුණා. එහෙම නැත්නම් සැක කරනවා. මට භාවනා වැරදිලා එක්කෝ මහසිසාඩ ස්වාමීන් වහන්සේ ලියනවා එතකොට මට මේ හුස්ම නැති උනායි කියලා නෙවෙයිලු හිතන්නේ මට සතිය නැති උනායි කියලා. මට සමාධිය නැති උනායි කියලා. ඉතින් ගුරුවරයාට එකක් කිව්වොත් නෑ සතිය නැතිලා නෑ කියලා බහුවෙන්ද කමටහන් සෝදු කරේ එහෙනම් සමාධිය නැතිලා. නෑ එහෙම නෑ කිව්වොත් එහෙනම් සාංශ මේ නිින්ද ගිහිල්ලාද? මේ හැම එකක්ම අර ලුණු ගෙඩික පොත් අරිනා වගේ ඒක ඒත්තු ගන්නලා දෙන්න බැරි ඒ තරමටම අපි මේ නිමිත්තට තියෙන නැත්නම් රූපෙට තියෙන මේ රූප ලෝකෙට තියෙන ආශාව මේ ගෙවෙන වෙලාවෙදී තමයි දැනගන්න පුළුවන්. ඒ නිසා මොහිදින් බෙක් කියනවා භව රෝගය සද්දනා රූපෙට මත් වී ඇයිද ප්‍රේම කලේ කෝ සැපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණය කියලා තම්බීර භව රෝගේ සද්දනා මේ රූපෙට මත් වී ඇයිද ප්‍රේම කලේ කෝ සැපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ ඉතින් අපි කියනවා බෞද්ධ ගීවලට වෙසක් වලට දාන හරියක් දාන්නේ තම්බිලා කියන සින්දු. නැත්තම් දැන් අලුත් සින්දුවක් පටන් ගන්න තියෙනවා සිවුරු අරපු යක්කු කියන තොරන් කවි. භාවනා කරන්නම නැහැ. මොකද හයියෙන් සින්දු දාන. දාන හරියක් දාන්නේ තම්බි සින්දු නැත්තම් සීහිරලුවන්ගේ සින්දු. මුන් තමයි දැන් අපිට මේ භව රෝගය සදනා රූපෙට මත්වි බණ උගන්වන්නේ. යෝගාවචරය දන්නවනම් ඒ රූපේ ගෙවෙනකොට අපි නිකන් හරියට මේ හුස්ම ගන්න බැරි වෙච්ච මිනිහෙක් වතුරේ ගිලිච්ච මිනිහෙක් වගේ අපි බය වෙන හැටි දකින්නකොට පේනවා දැන් ওই පේනවා නේද අනුශේ ධර්ම මතුවලා එන හැටි පීතික්‍රම කෙලෙසුත් නෙවෙයි මේ කතා කරන්නේ පරිඋත් ทาน කෙලෙසුත් නෙවෙයි මේ කතා කරන්නේ. අනුසය කෙලෙස් මතුවලා එනවා. මේක දිහා බලාගෙන හිටියොත් කවද්ද සංසාරය අපි ওই tira දෙකක් කරලා තුන්වෙනි tire දැකලා තියෙන්නේ. මේක කාටද පුළුවන් කියලා බලන කමඨහන් වார்த்தාවට කරුණාවත් ඇතුල් කරන්න. මොකද හුඟෝදෙනෙක් හිතනවා මට වැරදිලයි කියලා. මට සතිය නැති වෙලයි. මට සමාධිය නැති වෙලයි කියලා ඒක කියන්නෙත් නැහැ. මොකද ඒගොල්ලෝ හිතා ඉන්න මේ ආනාපානේ බලන කහා පාට එලියක් එන්න ඕනේ. දිග බින්ගයක් ඇතුලේ එලියක් පේන්න ඕනේ. ඉතින් මෙව දිහා බල බල ඉන්නවා මිසක් අර ගෙවෙන ආනාපාන නැත්නම් ආනාපාන විපිරියාසේ ආනාපාන වෙනස් වීම වාර්තාගත කරන්න බෑ. මොකද ආනාපානේ මමේ කියා ගන්න නිසා. ආනාපානේ මගේ කියා ගන්න නිසා මම ආනාපාන යෙන් වෙනවා. නැත්නම් මගෙන් ආනාපාන වෙනවයි කියලා මේ নানা විදියට මේ ප්‍රාණයත් එක්ක මේ තියෙන සම්බන්ධතාවය බුදුරජාණන් ශ්‍රී අපිට අභියෝග කරන්නේ ඇද්ගාලේ බැඳලා ඉන්න මංගල හස්ති රාජයා සිංහනාදේ නදනකොට බඩබොක්ක කොලබොක්ක එළියට යනවා වගේ භාවනා කරන හැම කෙනාටම භාවනාදී වගේ විශාල බයක් එන්න පටන් ගන්නවා Taman වඩන කර්මස්ථානේ ක්ෂීණ වෙලා යනකොට ක්ෂය වෙලා යනකොට Tamanගේ කය නොදැනී නොදැනී යනකොට යන්න පටන් ගත්තට පස්සේ පුදුමාකාර බයක් එනවා නිකමට හිතනද ඒ මනසට මානසික අසහනයක් තිබුණා නම් මේ වෙලාවේ මොකද වෙන්නේ කියලා මේ අන්ධ පෘථග්ජනයන්ටත් මේක තදබල අභියෝගයක්. යම් හේයකින් හීනමානයක් තියෙන කෙනෙකුට පිස්සු ඩබල් වෙනවා. ඉතින් හොඳ පිස්සුවක් එනවා. ඇයි මේක මේ බලාන ඉන්නකොට ආනපන් නැතිල එනවනේ. ඉතින් භාවනා ලෝකේ හරියට පිස්සු. භාවනා කරන භාවනා මධ්‍යස්ථානවල පිස්සෙක් නැති තැනක් ජාත්‍යන්තරව මම දැකලා නැහැ. හැම භාවනා මධ්‍යස්ථානම පිස්සෙක් පියහට්ටෙක් කරකිනවා. ඉතින් අර ලොකු තාන්තිකින් අහුව අපේ අපේ ඉන්න සංස්ථාවේ ඉන්න ආහුරු කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ මම නම් කවදාවත් භාවනා කරන්නේ මම බුලත් ටිකක් කරනවා සල්ලිත් පාවිච්චි කරනවා මම රැටත් කරනවා. ඒක වෙනම කතාවක්. මේ භාවනා කරන ඇයි ස්වාමීන් මේ පිස්සු හැදෙන්නේ කියලා. ආවම අමාරු කාරණාකාරය යහපු ආමුදු. ලොකු තාන්තිකවලු භාවනා කරලා පිස්සු හැදෙනවා නෙවෙයි නම මේ පිස්සු භාවනා කරන එකයි වෙන්නේ කියලා. පිස්සන්ට කරන්න දෙයක් නැති වෙනකොට භාවනා මැදට යනවා. ඒ දෙන්න නිකන් කන්න දෙනවා. ඔක්කොම පහසුකම් ටිකක් දෙනවනේ. ඉතින් භාවනා කරනකොට ඉතින් පොඩ්ඩක් හරි අර බලන්න අරමුණේ හෙල්ලිච්ච ගමන් ඉතින් කේන්දර බලනවා, ඉතින් බය වෙනවා, ඉතින් නිමිති බලනවා, ඉතින් හීන පලාපල් බලනවා. මොකද බුලේ මේ මේ හුස්ම ටිකට උනේ කියලා. ඔත් මේ ශාසනය හදලා තියෙන ගිවං කරන්නයි, පස්සම්බණේටයි, ඡය කරන්නයි, වැය කරන්නයි කියන එක ඔය මේ පරිඋත් ทาน කෙලස් මට්ටමේදී අහුවෙන්නේ නැහැ. වීතික්කම කෙලස් මට්ටමේදී අහුවෙන්නේ නැහැ. ඕක තේරෙන්නේ හොඳටම තේරෙන්නේ අනුසය කෙලෙස් වලදී. අපි වැඩිම රැස් කරන එක. භාවනාවත් රැස් කරනවාදී භාවනා කළා ඒ ෆැෂන් එකට අහුවෙලා මමත් දැන් කර්මස්ථානාචාර්යවරයෙක් කියන්නේ ඒකත් රැස් කරන්න හදාන. එහෙම නැත්නම් මේ අරකක් දන්නවා මට කර්මස්ථාන 40ක් දන්නවා ධ්‍යාන හතරක් දන්නවා අරූප ධ්‍යානක් දන්නවා අභිඥක් තියෙනවා අරකක් තියෙනවා මේකක් තියෙනවා නයි මල්ලේ දාගෙන තේරම අනික් කටියට මේ ਬਾගෙට තැම්බිච්ච අල ගිහිල්ලා විකුණ ඕම් බලාපන් ආනාපාන සති බලන. ඕම් බලාපන් මෛත්‍රී බලන. ඕම් බලාපන් කරුණා භාවනා කියලා ඇද්ද ඇද පෙන්නනවා. එකක් ඉවර කරා නම් ඔය එක එක භාගයට තම්බගෙන කනවට වැඩිය එකක් ඉවර කරා නම් මේ කර්මස්ථානක තියෙන්නේ මේ ක්ෂය වීම මේ වැය වීම මේ නිරුද්ධ වීම දකින්නයි දකින්නකොට කරප්පන් එන හැටි බලන්න බය වෙන හැටි බලන්න ඒකට අපි විවිධාකාර දේවල් කරන හැටි ඇත්තට මේව ඇඟෙන් එන එකක්. ඒක මේ මම කරන දේකුත්ම නෙවෙයි. ඒ වගේ අරමුණ ගෙවෙනකොට මේ ඇඟ සහලවන්න පටන් ගන්නවා. ඒක පාට අකුණක් ගැහුවා වගේ වෙනවා. ඒක පාට නිකන් ඇඟ පුරා කුඹි දුනා වගේ වෙනවා. එහෙම නැත්නම් මේ නිකන් දතක් ගලවන්න ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට හිරි වැටෙන්නේ පැත්ත පළාද. ආහන්නේ වගේ වෙනවා. පුදුමාකාර දෙහිල්ලමගයක් වෙනවා. මේක ඇත්තටම භාවනාවේ හොඳ ප්‍රගතියක එහෙම නැත්නම් කෙලෙස් අඩු වෙන ගතියක ලකුණක්. නමුත් මේකට බය නොවි ඉන්න ලෑස්ති වෙලා ගියත් බෑ. ඒ වුණත් අර ඇඟෙන් එනව සාජාසයෙන්ම පරම් අපේ පරිණාමයේ මාපු එකක් ඇඟ උත්සාහ කරනවා කොහොමhari නැවත අර නැති වෙච්ච සංකල්පේ නැති වෙච්ච රූපේ නැති වෙච්ච නිත්‍ය සංඥාව ඇති කරගන්න. ඒ නිසා මේ අනිත්‍ය සංඥාවෙන්දලා නිත්‍ය සංඥාද අනිත්‍ය සංඥාවට මාරු වෙන්න හදනකොට මාරු වෙන වෙලාවේදී බුදුජානනාංශයේ පටිසල්ලාණේ කියන එක අඳුල්ලා දෙනවා රහස්‍ය ස්ථානක ඉන්නේ කියලා. අරණ්‍යගත වෙන්නේ කියලා. රුක්ක මූලගත වෙන්නේ කියලා. ශූන්‍යාකාරගත වෙන්න. අම්මත් එක්ක හිටියොත් තාත්තත් එක්ක හිටියොත් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක හිටියොත් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක හිටියොත් කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට ඕනේ නිත්‍ය සංඥාව. ඒගොල්ලන්ට ඕනේ අරක බවටපත් කරන්න මේක බවටපත් කරන්න බුදුසසුන කියනවා ගහකට ගස්කොලන් තියෙන තැනකට ඵලයන් මට මේ පරිේශණය කරන්න ඕන නැක. එතෙන් එනකන් නම් මම කියනවා ගිහි ගෙදර හිටියක් ප්‍රශ්නයක් නැහැ. සෙනක තලයේ හිටියක් ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් වෙලාවක තමයි මේ භාවනා කරන අරමුණේ ක්ෂේවීම වැයවීම ගෙවන් කිරීම දකින්න වෙලාවේදී ඒ යෝගාචරය මේක භාවනා නොකරන කෙනෙකුට කිව්වත් තමන්ගේ භාවනා අවුල් වෙනවා කියලා ලොකු සංසේ පොතේ ලියලා තියෙනවා ඒක කියන්න ඕනේ ඒකට ගැළපෙන කෙනෙකුට හන්දියක් හන්දියක් ගන්න ගිහිල්ලා මම භාවනා කරනකොට මට අරකුණා මේකුණා කියලා කියන්න ගියාම වෙන්නේ මේ ඒ අපි කතා කරන මනුස්සයා අපේ උඩට පිස්සු වට්ටනවා. භාවනා නොකරපු අදහස් ගෙනත් දානවා. මේක කතා කරන්න ඕනේ ඊට වෙටි දන්න කෙනෙකුට. හිතනද එහෙම ගිහිලා යෝගාවචරය දවසක හිත හැදුවයි කියලා එහෙම සම්පූර්ණයෙන් ගෙවිලා ගියත් ආනපානි හෝ කය පිළිබඳ හැඟීම හෝ ගෙවිලා ගියත් සතිය කැඩෙන්නේ නැහැ සමාධිය කැඩෙන්නේ නැහැ කියන තැනට ගියා නම් ඒ යෝගාවචරයා මනස සකස් කර ගන්නවා අරූප ලෝකෙට මොනම අරමුණක්වත් නැහැ අනන්තය දක්වා විහිදිච්ච ශූන්‍ය භාවයේදී තමන්ට මේ සත්‍ය කැඩිලා කැඩෙන්නේ සමාධිය කැඩෙන්නෙත් නැහැ හැබැයි ඉඳපු ගමන් ඉශූන්‍යතාවෙනදී ආයෙත් අරමුණු මතුවෙනවා සංඥා මට්ටමේ. ඒකල ආය අරමුණ නැතිලා යනවා. ආය අරමුණව තියෙනවා ආය අරමුණ හැබැයි එකක්වත් ඝන බහල මට්ටමට එන්නේ සංඥා මට්ටමට ශබ්ද ඇහෙනවා පරිසරයේ ශබ්ද තියෙනවා ප්‍රශ්නයක් නැහැ මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ එයා තීරුම් අරගන්නවා යුවගේ දුක් කරදර හිත කරදර ගන්න එපා වේදනාව තියෙනවා වේදනාව තියෙන නිසා මැරිලා නැති බව මම දන්නවා එච්චරයි මේ වේදනාව දරා ගන්න බැරි නෑ හිතවිලි එනවා එකක්වත් මං හිතන දේවල් නෙවෙයි එකක්වත් මං හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල්. ඉතින් මේ වෙලාවේ තියෙන ඔක්කොම අසංස්කාරිකයි කිය. ඔක්කොම අවිඥානිකයි කිය. ඔක්කොම අචේතනිකයි කිය. මේ අචේතනික වූ සද්දවලට මේ අචේතනික වලට හිතවිලි වලට මේ අචේතනික වේදනාව වලටනේ අපි මේ ජීවිතේ පුරාවට උත්තර බඳින්න හදන්නේ. ඒක කවදාවත් කර්ම වෙන්නේ ඒ සංඥා මට්ටමට ගියාට පස්සේ ඒ යෝගාවචර තේරෙනවා මේ අසඤ්ඤා අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව සිදුවෙන දේවල් වලට නම්මනම් දීලා මගේ කියාගෙන එව්වට තැවෙන මනුස්සය තමයි පුතඥය කියන්නේ. සීක වෙනවයි කියලා කියන්නේ ඒව ස්වභාව ධර්මයේ තියෙන සද්ද තියෙන ජීඹට මොකෝ. හිතවිලි තියෙන උඹ හිතනා නෙවෙයි හිතෙන දේවල් නේ. හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල් නේ. මේ වේදනාව තිබුණට ඔయిత වෙඩි කොච්චරද අපි වේදනාව විඳලා තියෙනවනේ. මේකක්වත් හිත කරදර ගන්න නැතුව ඉන්නවා කියන පාඩම මෙතින්දි ගත්තාම ආඩම්බරකාරයට පේන එක නෝන්ජල්කමක් විදියට. එහෙම නැත්නම් මේ හැම කෙනාටම ඔළුව පාත් කරනවා වගේ කියලා. නමුත් ਸਰවචන්සේ සඳහන් කරන්නේ අන්න එතනදී ප්‍රතික්‍රියා නොකර සිටීම එතනදී මේක මමයේ මාගේ මගේ ආත්මය කියා ගන්නව වෙනුවට හිතවිලියේයි සද්ද ඇහෙයි වේදනා දැනෙයි එක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා නේතම් මම නේසෝ අමස්මින් මේසෝ අත්තා හැබැයි මෙතෙන්ද එනකන් ඒ දේ කරන්න එපයි කියනවා මේ සියල්ල සංඥා මට්ටමටපත් වෙනකන් එහෙම නැත්නම් Taman ගිනින අරමුණත් හොඳටම සියුම් වෙන්න ගිහිල්ලා නැත්නම් මේ කයත් පේන නොදෙන මට්ටමට එනකොට පේන මේ සංඥා දිහා බලනකොට තමයි ධම්මපදේ පළවෙනිම ගාතාව කියන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මේ සියල්ලම මතුවෙන අරමුණු මනසින් සකස් කරන දේවල් මනස පූර්වංගමයි මනස ශ්‍රේෂ්ඨයි මනෝමයයි එතකොට කියනවා මේ හිත සංඥාමය ආත්මයක් ඇතර තියෙන. තියෙනවයි කිව්වොත් තියෙනවා කියන්න පුළුවන් නැහැ කිව්වොත් නැහැ කියන්න පුළුවන්. ආන එතෙන් ගියාට පස්සේ පේනවා අපි කාම ලෝකේ ඉන්නකොට මෙව්වටනේ අපි ඊර්ෂ්‍යා කරන්නේ මෙව්වටනේ මේ ඉඩම් බෙදාගෙන මැරෙන්න හදන්නේ ඒකටනේ මේ තෝතෝ වරපල කියන ආයුධ ගන්නෙ මේ තරමටම ගිවන් වෙලා ගිය මේ සංඥාවකට මේ කරන හොල්මන පැලක හිටවලා තියෙන එළවලු කොටෝක හිටවලා තියෙන පඹයක් දිහා බුදුචාන්සේ පෙන්නවා හිවල්ලුයි කපුටෝයි බයයි. එතන මිනිහෙක් ඉන්නවා කියලා. ඔය හිතෝපමනසය දන්නවනේ මේ ඔලු කට්ටක මේ මුට්ටිය ගැඳපු මූණක් තියෙන කියලා. අන්නේ හොල්මන්ඩ බය වෙලා වගේ තමයි පුතත්ජනය ලෝකේ වැඩ කරන්නේ. මිරිඟෝ දකින්න මුවා ඌ හිතනවා ඒකේ වතුර කියලා. ඒතු හති හෙලාගෙන දුවනවා. නමුත් ඌ දන්නේ මේ කැකෑරිච්ච වාතයක් එතන තියෙන්නේ. කොච්චර දිව්වත් මිරිඟුවට ලං වෙන්න බෑ දුවන්න දුවන්න ඒක ඈතට යනවා. ඉතින් එහෙව් මිරිඟුවක ඉන්න මිනිස්සයාට මේ පඩවෙන් පඩවිසෝ සංඤිත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති ලෝකෙක ඉඳගෙන අපි මේ එක එකාට නියවන්නේ කුඩු පිටිස් කාපුර හිලව් වගේ මේ කුට්ටි කඩා ගන්න කවදාවත් භාවනාවේදී ඔය කියන අර ගෙවන් වෙන මට්ටමක් ගෙවුනට පස්සෙත් එතන සමතුලිතතාවයක් තියෙනවා එතන විඥාන ඨිතියක් තියෙනවා එතරත් මේ ලැබු මනුස්සාත්ම භාවයේම සූක්ෂම මට්ටමක් තියෙනවා කියලා මේ ජීවත් වෙද්දිම ඒකට ගිහිල්ලා ඒක තහවුරු කරගත්තේ ඉතින් මිනිස්සයාට එකයි තියෙන්නේ මේ ඉඩමක් අල්ලගෙන රණ්ඩු කරන එක විතරයි. වතුරක් අල්ලගෙන රණ්ඩු කරන එක විතරයි. ගින්නක් අල්ලගෙන රණ්ඩු කරන එක විතරයි. මේ වාතය අල්ලගෙන රණ්ඩු කරන එක විතරයි. දැන් අපි පුංචි කාලේ ඉඩම් නඩු තිබුණා. වතුරට එච්චර නඩු තිබුණේ දැන් වතුරට නඩු තියෙනවා. මොකද හැම බෝතලයක්ම බොන එකක් බෝතල් කරලා ගන්න ඕනේ. ඉස්සර අපි ඩොලරට බැස්ස, වක්කඩේට බැස්ස වතුර බිව ඉවරයි. දැන් බෑ. දැන් ඔක්කොම බෝතල් කරලා තියෙනෝනේ. නුවරඑළිය ගොවියෝ කියනවා කොළඹ රටේ වතුර බෝතලයකට ගෙවන ගානවත් අපේ එළදෙනගේ කිරි වලට ගෙවන්නේ නැතුළු ගවර්න්මන්ට් එක. කිරි බෝතලයක් විකුණන්න බෑ කොළඹ තියෙන වතුර බෝතලේ ගානකට. ඒ තරම් වතුරෙන් බිස්නස් කරනවා දැන්. වාතේ නගරයේ තියෙන වාතයත් එක්ක බලනකොට අරන්නේ තියෙන වාතයට බුදුරජාණන් සඳහන් කරන්නේ විජ්ජන වාතය කියලා. ජනයා හුස්ම ගත්ත වාතයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේක සම්පූර්ණ අලුත්. ජන වාතයේ තමයි හඩු ගඳ කියලා කියන්නේ. කට්ටියත් එක්ක ඉන්න ගියාම නිකම්ම නිකන් නිකන් හඩු ගඳ හඩු ගඳ කියලා කියනවා නම්බුකාර විදියට. මේකට හඩු ගඳ කියලා එකක් තියෙන්නේ. නගරේ හැදිච්ච පෙරේතයන්ට මේ ගඳ මේක මදි වාගේ. උණ්ඩ හඩු ගඳ ඇදෙන්නුත් නැත්තම් නිකන් උණ වාගේ. ඒකට සෙන් ගාගෙන ඒක සුද්ධ කරගෙන ඉන්න නිසා මේ විජන වාතේ දැන් ඇමරිකාවේ එංගලන්තේ තියෙන ස්ටෝන් හෙන්ජ් වල වාතය අරගෙන පුංචි කරලා කිලෝග්‍රෑම් එකක් විකුණනවා චීනෙට. මොකද චීනයේ වාතය ඒ තරම අපිරිසුදුයි. තට්ටු ගොඩනැගිලි වල තුන්වෙනි කොට තට්ටුවේ පාන්දර වෙනකොට ඉන්න බැරිලු ඒකේ දුම බැඳලා වගේ. ඒ තරම්ම කර්මාන්ත කරලා කරලා කරලා වාතයේ ගඳ ඒ නිසා එංගලන්තෙන් එනව උහුලන්ලු හුස්ම ගන්න. අපි පුංචි කාලේ කතාවක් තිබුණා මේ සයිබුනානගේ ගෑණිට උණක් හැදිලා. දොස්තර කිව්වලු මේකට හොඳයි සයිබුනානා නුවර පැත්තේ උලන් වදිනවා නම් කියලා. ඌට මතක් වුණාලු ගිය පාර නුවර ගිය වෙලාවේ හුලං ගැහුවේ ටයර් එකට නුවරදී ඌ ගෙනලා හුලං ඇල්ල ඇල්ලුවලු නහයට අර ලෙඩ වෙලා ඉන්න ගෑනිට අනේ ඒකෙන් මැරිලා ගියා. ඒ නුවර හුලං වැඩිලා. හිතානේ ද වෙනකොට වෙන්නේ මොකද්ද බලාපල්ලා උඹලට. හුස්මටත් ගෙවන්න වෙනවා. ඒකටත් රණ්ඩු සරුවයි. ඒ මොකද ඒ තරම් අපි ඒ තියෙන ඕලාරික අත්පටිලාභේ විතරමයි දන්නේ. අර සංඥාමය හෝ මනෝමය අත්පටිලාභයක් හිතන්නේවත් නැහැ. මොකද අපි හිතනවා ඒක මෛත්‍රී බුද්ධ සාසනයකම් ගන්න බෑ කියලා. නමුත් භාවනා කරන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් තමයි මේ භාවනා කරන අරමුණ ගෙවෙනවා. ගෙවෙන එකට ලෑස්තිලා යන්න. ඒක කෙලෙස් අඩුවීමක්. ඒක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ගිහිල්ලා ගිහිල්ලා මේක දෙවේලේ බත් කනවා වගේ තරමට මේක ගත්තනම් එයාට ඉච්චරම අමාරු නෑ මේ අරමුණක් නැති වුණත් භාවනා පවත්වන්න පුළුවන් සතිය පවත්වන්න පුළුවන් කියලා අනේ එදාට තේරෙනවා මේ රණ්ඩු සරුවල් කරන වායෝ පටවිය අවෝ තේජෝ වගේ කියන දේවල් පොඩි ළමයි හදන සෙල්ලම් ගෙවල් වගේ කියලා බුදුහාමර කියනවා. කුමරු කුමරියන්ගේ වාලුකා ක්‍රීඩා වගේ කිය. අපි අණ්ඩේපයින් එහාට එතකොට තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ මේ වීතික්කම කෙලෙස් වලට යටින් පරිඋත් ทาน කියලා જાතියක් කෙලෙස් තියෙනවා. පරිඋත් ทาน කෙලෙස් තාඩුවත් ඉස්සුවාට පස්සේ යට තියෙනවා අනුසය කෙලෙස් කියලා. එතකොට මේ අනුසය කෙලෙස් තියෙන්නේ අපි මෙතෙක්කල් ජීවිතේට අත්‍යවශ්‍යයි කියපු මේ පට වියාපෝ තේජෝ වායෝ පිළිබඳව අපි ළඟ මුල් බැහැගත්ත ගලවන්න බැරි සංඥා වගේක් තියෙනවා. පටවියට වැඩිය පටවි සංඥාවෙන් අපි පුදුමාකාර පෙළෙනවා. නමුත් ඒක සංඥාවක් බව හිතලුවක් බව මිරිඟුවක් බව මායාවක් බව ලාලිත්‍යයක් පමණක් බව බුදුහාමුදුරුවෝ කියනකොට ඒ පටවිය අදහන මිනිස්සු බුදුහාමුදුරන්ට අකමැති වෙනවා. ඒ තරම පටවිය අදහගෙන ඉන්නේ. ඒකයි බුදුරජාණන්සේ රජ කුලෙන් එයට බහැලා කැලේට ගිහිල්ලා හිඟන්නෙක් වගේ ඉඳගෙන කිව්වේ කාටත් තේරෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනෙකුට ඇර එහෙම නැත්නම් මේ විපස්සනා භාවනා කෙනෙකුට ඇර මේ කියන විදියට කෙලෙස් වල අඩියම තට්ටුව දැකගන්න මොන වෙන මොනම පිනකටවත් වෙන මොනම පිනක් කරන කෙනෙකුටවත් අවස්ථාවක් නැහැ. මේක කරන අය වුණත් ලෑස්ති වෙලා ගියොත් ඒකට අපි කියනවා සූදානම් ශරීරය කියලා. එහෙම නැත්නම් preparedness එහෙම නැත්නම් ලෑස්තිලා යනවයි කියන එක මේ මුළු වැඩ මුළුවෙන්ම කරන්න ඉච්චරම තමයි. මෙන්න මේ தත්තර අපි ලෑස්ති කරලා දෙනවා. ඒ ලෑස්ති වීම හැකියාව හැම කෙනෙකුටම තියෙනවා. අපි ඒක විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අපිට බුදුන් විශ්වාස නැහැ. ධර්ම විශ්වාස නැහැ. සංඝයා විශ්වාස නැහැ, සීල විශ්වාස නැහැ. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ සීල විශ්වාස කරගෙන අරමුණු ගෙවුනත් සතිය නැති වෙන්නේ අරමුණු ගෙවුනත් සමාධිය නැති වෙන්නේ එතෙන්ට යනකම් මේක අදහන්න බැරි බව හැබැයි. මොකද අපිට අම්මලා තාත්තලා පචනේ උගන්වලා තියෙන්නේ. මේ පට වියාපෝ තේජෝ වායෝ වස්තුව කියලානේ කියලා දීලා තියෙන්නේ. බුදු දනස අපිට උගන්වනවා යංකින්චි විත්තං ඉදවාහුරං වා සග්ගීසු ආයන් රතරම්පණීතං නනෝ සමං අති තථාගතේන ඉදම්පි බුද්ධේ රතරම්පණීත මේ ලෝකේ තියෙනවා නම් මෙලෝ එලෝ වගේ යම් රතන ප්‍රමාණයක් බුද්ධ රත්නේ වගේ එකක් ඇත්තේ නැහැ. ඒතර අපිට සිද්ධ වෙනවා අම්මලා තාත්තලාන් අනුකම්පාව බව හැබෑව. නමුත් උන්දලත් මේ සංජිත්වනේ, පටවි සංජිත්වනේ අපිට මේ උගන්ලා තියෙන්නේ. අපිට පුළුවන් නම් මේ සංඥා පොඩ්ඩක් ඉක්මවලා ගිහිල්ලා ඒකේ තියෙන මේ විපරිණාමය වෙනස් වෙන සුළු ගතිය වෙනස් වෙන සුළු ගතිය පේනකොට භාවනාවේදී ඒකට මූණට කෙල ගහන්න එපා. උණුතර වක් කරන්න එපා. ඒක භාවනාවේ දියුණුවක්. ඒක භාවනාවේ කෙලෙස් අඩුවීමක් කියලා මේ මූණ දීමේ ශක්තිය තියෙන කෙනාට තේරෙනවා. ඒ අනුසය කෙලෙස් දැකපු කෙනාට විතරක් අයින් කරන්න පුළුවන්. දැක්කේ නැති කෙනාට කවදාකවත් ඒක ගැන සැලසුමක් හදලා අයින් කරන්න බෑ. මොකද දකින්න බැරි විදිහටයි මායя මේ දැනුම අපට දීලා තියෙන්නේ. දැකීමම අභාග්‍යයක්. දැකීමම අකරතැබ්බයක් කරලා ජීවත් වෙනවා. අරියාදුවක් කරලා තියෙනවා. අපි ඒකට මායයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව බුදුරජාණන්සෙත් එක්ක ඒ කොන්ත්‍රාත් එක අස්සම් කරලා ඒ භාවනා ඉදිරියට යනකොට කායි ජීවිත নিরপেক্ষව කය තියෙන්නේ තිබේවා නැත්තේ නැති වේවා ජීවිතේ තියෙන්නේ තිබේවා නැත්තේ නැති වේවා කියලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේක අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අවුරුදු 7ක් වැඩිම ඇතුළත මේක තේරුම් ගන්න පුළුවන්. අඩුම වශයෙන් දවස් 7ක්. ඒ නිසා මේ දවස් 7 ඇතුළත මේ දේ තේරුම් ගන්න ශක්තිය ධෛර්ය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවේ સમાප්තිය මෙතන සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා